අවසරයි මෑණියන් වහන්සේලාගෙන් අවසරයි සද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට අපටාන් සුද්ධ කිරීම වශයෙන් දෙවෙනි සතිವಾರයේ ආරම්භ කරන බලාපොරොත්තු වෙන්නේ. ඊ අපි කෙටි මතක් කිරීමක් හඳුනා දීමක් කරගත්තා. ඒ නිසා අද අපි සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රජී මාත්‍ය ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හැමදෙරණේ ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යටිකයට සිත යොමු කෙලිමි. කලවා ඇට වරන් ඇතුලේ වම සහ දකුණ මාරුවෙන් මාරුවට කරකැවීමෙන් ඉදිරියට ඇදෙන හැටි දුටිමි. වම සහ දකුණ දනහි ස්වල්ලු කර නැමෙන දිගහැරෙන හැටි එවිට ඉදිරියට යැවෙන හැටි දුටිමි. ඇඟිලි ව බිමට තදවන විට විලුඹ ඉස්සෙයි. නැවත විලුඹ සමග පාදයේ පොළවේ හැපෙයි. වැලිමලුවේ ගමන් කිරීමේදී යටිපත් වලට වරාන්න පිළිඋදේ සීතලක් දැනුනි. සමහර විට රළු බවක්ද දැනුනි. ඒ රළු බව ලනුපැදුරේ යටිපත් වලට දැනෙන රළු බවට වඩා වෙනස් එකකි. මේ මා සක්මන් භාවනාවේදී ලද අත්දැකීම් කිහිපයකි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙම தත්ත්වය පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය වැටහේවා. මේක විස්තර තියෙනවා. ඒක නිසා ක්‍රියාවලියක් එතන තියෙන්නේ කකුල් දෙක වෙන වෙනම දෙකක් විදිහට උනන බලන්න පුළුවන් නැත්නම් එකම ක්‍රියාවලියේ පළ දෙකක් විදිහට බලන්න පුළුවන්. එතකොට මේ ගුණාවක් මේ ක්‍රියාවලියක් දිහා බලනකොට අත්දැකීමේ ගුණාවක් ඇති කරගන්න තමයි අපි අර මුළු වැඩපිළිවෙම එක තැනකට පයි එක තැනකට හිත මෙහෙවීමේ කටයුතු කරන්න ඒකට කියන්නේ ඒකාග්‍ර කරන්න ගන්න උත්සාහයක් කියලා. ඒ නිසා අනිත්‍යව ඔක්කොම වෙනුනට මේ කකුල දිගේ බලේ සම්ප්‍රේෂණය වෙන හැටි පතුල යටිපතුල ප්‍රධාන කරගෙන බලන්නේ කියන එක තමයි කියන්නේ. එහෙමම විය යුතුම නෑ නමුත් මේ ආදර්ශයක් දෙන්න හදන්නේ ඒක බලනකොට බලු කරේ ධනයිසේ උකුලේ ඊට පස්සේ කොඳු ඇටපළ දිගේ හිස දක්වාම මේ බලය පැතිරලා යන හැටි පේනවා. එහෙම යනකොට හිත විශාල ප්‍රදේශයක විහිදී යන නිසා සමාධිගත වෙන්න තියෙන ඉඩ අඩුයි. ඇත්තටම සක්මණේදී ඉච්චර සමාජයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම පේන අතරේ බලන තැන, මෙහෙවන තැන, මනස්කාරය යොදවන තැන වශයෙන් පතුල ප්‍රධාන කරගෙන බලන්න මේකක්වත් තොරතුරු වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. එතකොට තමයි මේක ගුණයක් වෙන්න පටන් අරගන්නේ. ඒක නිසා ඉදිරිපත් කියලා තොරතුරු හොඳයි. මෙනෙහි කරනකොට හිත මෙහෙවන්නේ කොතැනද කියලා ඇහුවොත් පතුල කියන එක විතරයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ. සර්වසන්නයි අවසරයි ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් උතුම් ත්‍රිවිධ රත්නයේ ජීවිතය පූජා කොට තුන්රුවන් කමා කරගෙන පැයක පමණ කාලයක් පරයන්කේ හිඳිමේ අදිෂ්ඨාන තබා වාඩි වී මූල කර්මස්ථානයේ සිත පීටවා ගනිමි. නාසිකාග්‍රයට නිසිලෙස සිත පිහිටවීමට විනාඩි දෙකක් තුනක් ගතවන්නේය. දෙවනුව ඇතුළු වෙනවා පිට වෙනවා හෝ ආශ්වාස ප්‍රශ්වාස කියා හෝ මූල කර්මස්ථානයේ මෙනෙහි කරමි. මෙසේ විනාඩි 10ක් 15ක් පමණ මෙනෙහි කරන විට ඒ ඇතුළු වෙන හා පිටවන වායු ධාරාවන් ගැන විවිධාකාර ලෙස වැටහෙන්නට පටන් ගනී. ඒ මෙසේය. විශ්වයේ තිබෙන වායු ධාරාව අනන්තය. මාගේ මොහොන ඉදිරියේ තිබෙන්නේ ඒ නිතා කුඩා කොටසකි. මාගේ නාසයේ ඉදිරියේ ඇත්තේ ඒ කුඩා ප්‍රමාණයෙන්ද ඊටාම සුළු ප්‍රමාණයකි. මාගේ කිසිදු අනකිරීමක් හෝ ආරාධනයක් නැතිවම නාස් කුහර තුලින් යම් කිසි වායු ප්‍රමාණයක් ඉහළට ඇදී එන්නේ මා වටා ඇති වායු ධාරාව මා වෙත දක්වන සාදර වීමක් වැනියයි මට හැඟෙන්නේය. එයින් යම් ප්‍රමෝදයක් සිතෙහි ජනිත වන බව දැනේ. මෙසේ ඉහළ ඇදී යන වායු ධාරාව වරන් ඇතුළේ ආශ්වාසය බොහෝ කොට නාසයේ පහළට බරව තරමක සිසිල් බවක් දනවමින් හිමින් සීරුවේ උගුරෙන් පහළට ඇදී යන බව දැනෙනවා. එතෙන්ින් එහාට කුමක් වෙනවද කොහෙට යනවදයි නොදැනී. එහෙත් සුළු විරාමයකින් අනතුරුව එම වායු ධාරාව ඇතුළු වාට වඩා වේගයකින් සහ උණුසුම් බවක් දනවමින් නාසයේ කුහර පූර්වාස්තිතට පිටතට තල්ලු වෙමින් එන බවක් දැනේ. වරන්නත්ල එවිට මට සිහියට නැගෙන්නේ පුද්ගලික බස් එක තෙරපි ගැන දාඩිය දාගෙන යන මගේ බසේ නතර කළ විට යොසුලව බසෙන් බැස යන්න යන්නට උත්සාහ දැරීමක් වගේ මේ වන විට මගේ සිත ආනාපානය කරේ වසී වෙලා බවකුත් දැනෙනවා මුලින් දැනුණු වේදනා හිරවැටීම් මේ වන විට පහවන ගොසින්ය නැතහොත් අමතක වෙලාය මේ අවස්ථාවේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ස්වභාව ලක්ෂණ හා පොදු ලක්ෂණද සුළු වශයෙන් දැනේ. ආශ්වාසයේ නාසයෙන් ආරම්භ වන නිසා එය මුල මුල වශයෙන්ොත් විරාමයක් ලබන තැන අග වශයෙන්ොත් ඒ අතර කොටස මැද වශයෙන්ොත් දකිමි. ප්‍රශ්වාසයේද ආරම්භයේ විරාමයේ සිදු තැන නිසා එය මුල වශයෙන්ොත් නාසයෙන් පිටවන විට අග වශයෙන්ොත් ඒ අතර කොටස මැද වශයෙන්ොත් හංගිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ උපාද තితి භංග යනුද මෙයට මෙයමයි සිටේ. මෙහිදී ආශ්වාසයේ අග ප්‍රාශ්වාසයේ මුල වීමත් වරාන් ඇතුලේ මැද වෙනසක් නොවේ ආශ්වාසයේ මුල ප්‍රාශ්වාසයේ අග වීමත් සිදුවන බවද හැඟේ මේ සංසිද්ධිය නූලක් හා සමානයි මට විටක සිටේ අට ස්වාමින් වහන්සේ මේ තොරතුරු ගැන වඩාත් පැහැදිලි කිරීමක් කර දෙන ලෙස හෝ මෙත්සිතින් මා වැරදි නම් නිවැරදි කරන ලෙස හෝ පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි වහන්සේගේ නිවන් ගමනට මේ පිනද හේතු උපනිශ්‍රේ වේවායි පතමි තොරතුරු හොඳයි ඉස්සල එක වගේමයි මේ විදිහට අරමුණ මුලිච්ච කරගත්තට පස්සේ මොණ්ඩ මොණ්ඩ දාගත්තට පස්සේ දිගට බලාගෙන යනකොට මේ ආස්වාසයෙන් ආස්වාසයට මොන වගේ වෙනසක්ද වෙන්නේ ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මොනවද වෙනසක්ද වෙන්නේ කියනට ඉඩ තියාගෙන යන බවක් මේ රචනේ නැහැ. මේකේ මම මෙහෙම විදිහට ආනපාන ආස්වාසිය දැක්කා. මේජර් ප්‍රසවාස දැක්කා කියලා තොගේම පෙන්ලා තිනවා. කාලානුරූපව ආස්වාසිය දිහා එක දිගට එනේන ආස්වාසිය බලන විට මොකද වෙන්නේ? එනේන ප්‍රසවාසය කතනාර බලන විට මොකද වෙන්නේ කියලා කාලානුරූප ආස්වාස ප්‍රසවාසයේ විපරිණාමයට ඉඩ නැහැ මේ කියන රචනා ක්‍රමයේ හැටියට. ඒ නිසා මට ආස්වාස කරනකොට ආස්වාසිනකොට ආස්වාසිය මෙනෙහි කරා මට මේ ටික වැටුණා. ප්‍රශ්වාසයෙන් වෙලාදී මම ප්‍රශ්වාස කියලා මෙනෙහි කරා මේ ටික වැටුණා. මට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස මෙච්චර රැලි ගානක් බලාගෙන යන්න පුළුවන් වුණා. එතකොට ආශ්වාසයේ මේ මේ වෙනස්කම් ප්‍රශ්වාසයේ මේ මේ වෙනස්කම් කියන නියම සැකෙල්ල මේකේ නෑ. ඊට අමතරව වෙනත් රූපක උපමා ගොඩක් පෙන්ලා දෙනවා. ඒක නම් ප්‍රශ්නයක්වත් නෑ. නමුත් ප්‍රධාන ප්‍රධානම කියන්න බෑ. තොරතුරු දුන්නට ආශ්වාසයේ විපරිණාමයේ දකින්න හෝ ප්‍රශ්වාසයේ කාලානුරූප වෙනස් වෙන එක දකින්න යෝගාවචර ගීතයේ යෙදිලත් නැහැ රචනෙත් නැහැ. ඒ නිසා සුද්ධ කිරීමක් වශයෙන් කරන්න තියෙන්නේ මේතරතුරු ආරම්භයේ වශයෙන් අරගෙන කොච්චර වෙලාවක් ආශ්වාසය දිගේ හිත දිකට පාත් ගන්න පුළුවන්ද මුණට මුණ දාලා ප්‍රශ්වාසය දිගේ එතකොට මේ පෙනෙන මේ එකම පැතිකඩමද පේන්නේ නැත්නම් ඒකේ මොන මොන වෙනස්කම් වෙනවද කියන එකත් වාර්තා කරන්න වාර්තාගත කරන්නත් බලන්නත් හිත හදාගෙන වාඩි වෙන්න ඕන පරියන්කේට ඒක තමයි කමඨාන සුද්ධ කිරීමක් වශයෙන් කරන්න තියෙන්නේ. නමෝ බුද්ධාය ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර 4ක් 5ක් ඇතැම් විට 7ක් 8ක් නිරීක්ෂණය කළ හැකි විය. එසේම සිත විසිර ගිය බව හා විසිර ගිය තැනද හඳුනා ගතිමි. සක්මනේ යෙදෙන විට වම් පාදයට වඩා වෙනස් බිම වදින බව පළමු වතාවට නිරීක්ෂණය කළ හැකි විය. ශරීරයේ පැද්දෙන ස්වභාවයක්ද දුටිමි. දිගටම සක්මනේ යෙදෙන විට පොළොවත් මා සමග ඉදිරියට යන ආකාරයක් දැනුනි. සක්මණේන් පසු පරයන්ක භාවනාවේදී සිත එකතැන් වූ ස්වභාවයක් දිටිමි. ඇස් තදින් වැසී ගිය බවක් දැනුනි. ඊතා නිශ්ශබ්ද නිසල බවක් දැනුනි. සිත විසිරෙන විට ඒ බව ඒ මොහොතේදීම දැනුනි. එක දිගට සිත එකතෙන් කරගත නොහැකි විය. යම් අවස්ථාවලදී පරයන්ක භාවනාවේදී ශාරීරික සැහැල්ලු බව දැකීම අපහසු විය. ඊට ඉක්මනින් නොයෙකුත් වේදනා දැනෙන විට සිත ඇතුළට ගැනීමට අපහසු විය. සිත විසිරී ගිය අවස්ථාවේදී එය දැක්කෙමි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදේශක් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව අමා මහ නිවන් සුව පතමි. මේක වෙලා තියෙන්නේ මේ මූල කර්මස්ථානයේ දක ගන්නා සුලව භාවනා කරලා නැහැ. හිත විසිරී යාම පිළිබඳව සාදර වෙලා කරව භාවනාවක් කරලා තියෙනවා. පිට ගියේ වයි වැරදිච්ච ඒවා ගොඩාක් විස්තර කියනවා. මොකද්ද අරමුණ කියලාවත් කියන්නේ. සක්මන් කරනකොට කොහොමද මෙනෙහි කරන්නේ වම දකුණ වශයෙන්ද එසවීම තැබීම වශයෙන් කියලාවත් වචනයක්වත් නැහැ. පරියන්කිට ගියාට පස්සේ කරන්නේ ආනාපාන දෙනද කියලාවත් වචනයක් නැහැ. පිට ගිය දේවල්, වැරදිච්ච දේවල් පිළිබඳව කතා කරනකොට පේන්නේ ඒ තරම්ම හිත පිට යාමට සාදර වෙලා හිත පිට යාම බලන්න කරව භාවනාවක් වගේ. ඉතින් ඒ කියන්නේ අපි මාර් පාක්ෂිකව භාවනාව ගිහිලා තියෙනවා. කුසල් පක්ෂේ නෙවෙයි. කුසල් පක්ෂේ ගියා නම් මූල කර්මස්ථානයේ සම්බන්ධ විස්තර ටික කියන්නේ මේ සේරම එක වාක්‍යයකට පිටු කරලා පැත්තකට දාන්න. සත්‍යචනේ අන්තිමටම දාන්න මම කිරුවේ ආස්වාස් ප්‍රසආතේ මෙහෙමයි මෙනේ කිරුවේ මට මෙහෙමයි වැටුනේ කියලා එකක් හරි කමන්නේ මුළු පැයටම එක හුස්ම රැල්ලක් දැක්කනම් ආශාස ප්‍රසවාසයේ මුල් කරන වැඩ කරපු කෙනෙක්ගේ අඩුවනේ සක්මන් කරනකොට එක පියවරක් තියෙනකොට ඒ පියවරේ හැටි මෙහිමයි කියන්නත් බැරි තරමට අපි ඊයේ දවසේ කතා කරපු එකමයි අවශ්‍ය කාරණා වලහලා පිටපැත්තේ දීලා ගිහිල්ලා වැරදිච්චව ගැන කතා කර කර ඉන්නවා. ඉතින් හරි අමාරු පාට දාගන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඒ කමටහන් කොලයක් අපි දීලා තියෙනවද දන්නේ නැහැ. ඒ කොලේ තියෙනක මේ මේ රචනයේ ලිය කොලේ මේ මේ තමන්ගේ ලියුම ලියන්න ඉස්සලා ඒ කොලේ පොඩ්ඩක් බලන්න. එතකොට ගොඩාක් කොච්චර තින්තහක දාන්න ඕන ඔච්චර කාලේ නාස්ති කරන්න වෙන්නේ නැහැ. කඩදාසි නාස්ති කරන්න වෙන්නේ නැහැ. ඒ මූල කර්මස්ථානයේ මුදුන් වත්තේ පෙච්ච තැනින් කතාව පටන් ගන්න. අනික් තැන් වලින් පටන් ගත්තයි කියන්නේම කෙලෙස් වලට ආවඩන කතාවක්. කෙලෙස් වලට ඉනිමම් බඳින කතාවක්. මේකේ තියෙන්නේ වැරදිච්ච ටික විතරයි. ඒ නිසා ඔක්කොම පැත්තක දාලා දවමුළු දවසෙම භාවනා කරලා කොයි වෙලාවක හරි ඉඳගෙන සියල්ල සම්පූර්ණ වෙලා මට ආශ්වාසයකට මුණ දාන්න පුළුවන් වුණා කියන තැනින් ඉඳලා එතනින් තමයි කතාව පටන් ගන්න. ශක්මන් කරනකොට කොයි වෙලාවක හරි දවස් ගාණක් භාවනා කරලා හරි කමන්නේ නැහැ. වම තියනට වම වැටුණා මෙනෙහි කරා දකුණු තියනට දකුණ මෙනෙහි කරා වැටුණා කියන තැනින් පටන් අරගන්න කොච්චර කාලයක් ඇයිදන්නේ. මම ඒක එතෙන්ට එනකන් ඒක මතක් කරලා දෙනවා. එච්චරයි මේක ගැන විස්තර කරන්න ගියොත් මාත් මාර පාක්ෂික වෙනවා. මේ වැරදි වලට ආවඩන්න ගියොත් ආයුවන් කියන ගත්තොත් ඒකමයි එන්නේ. මේ ශාන මුළු දවස් හතරක්ම භාවනා කරලා එක හුස්මක්වත් දකින්න උත්සාහ කරන්න. එක පයක් වෙම තිනකොටවත් ඒකට අවදි වෙන්න බලන්න. ඒක ඒක ගැන දවස් හතරම කතා කරන්න. අනිත් මොනක්ක කතා නොකරවන කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා සුබ තැනකින් හොඳ තැනකින් හරිය තැනකින් පටන් අරගෙන වැරදිච්චව අහක දාන්න එපා. ඒක සාරාංශ කරලා රචනයේ අන්තිමට බදාන්න මූලික හරිය පැත්තෙන් පටන් ගන්න මම මේම කියන්නේ මේ ලියන කට්ටියට ආනාපානෙ දැකලා නැතුව නෙවෙයි සක්මන් කරනකොට හරියක අහුවෙලා නැතුව නෙවෙයි නමුත් කමඨාන් සුද්ධ කිරීමේ කලාව දන්නේ නැහැ. ඒ නිසා හරිය පැත්ත පැත්තක දාලා වැරදි පැත්තමයි කතා කරන්නේ. ඒ නිසා මම මේ කින්දේ හොඳට අහගෙන ඉන්නවනම් අනිත් දවසේ ඒ හොඳ පැත්ත කතා කරයි මුදුවටම තීරණක දවසේ නරක කතා කිරීම නරකයි කියලා තීරුම් ගන්න. හොඳ පැත්ත කතා කිරීම හොඳයි කියලා තීරුම් ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ අද උදේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම් පාදයේ ඔසවා බිම තැබීම නිරීක්ෂණය කළෙමි. විලුඹ ඔසවන විට ඇඟිලි වලට බර දැනුණු බව දුටුවෙමි. සිනිඳු වැල්ලේදී යටිපතුලට දැනුනේ මෘදු බවකි. දකුණු පාදයටත් එසේම දැනුනි. සක්මන මන් තීරුවේ අවසාන කොටසේදී යටිපතුල තද සීතල ගතියක් දැනුනි. සක්මන් මන් තීරුවේ මැද කොටස පසු කරමින් යද්දී මුලින් එකී සීතල දැනෙනවා වෙනුවට සාමාන්‍ය සීතල අඩු ගතියක් දැනුනි. විලුඹ කොටස වරණතුලේ යටිපතුලේ පොළවේ හැපෙන විට තද ගතියක් දැනුනි. සතිය පායේ පවත්වාගෙනම ගමන් කළෙමි. අවසානයේදී ගමන් කළේ දුම්රිය පළකට නවත්වන බලාපොරොත්තුවෙන් හිමින් ළඟා වෙන දුම්රියක් මෙනි. නවතින අදහස නිසා එසේ විය. සිට ගතිමි. සිටගෙන සිටන ඉරියව්ව මෙනෙහි කෙලිමි. දර කඩක් මෙන් දැනෙන්නට විය. වෙනසකට දැනුනේ හුස්ම ඉහළ පහළ යන බව පමණි. ගමන් කිරීමේදී ඇති ක්‍රියාශීලී බව මෙම අවස්ථාවේදී නැති බව අද්දුටෙමි. සිදුවුනේ හැරෙන විට සිය පවත් වෙනම හැරෙන විට සිය පවත්වාගෙනම හැරුණෙමි. එය සිදු වූයේ ස්වයංක්‍රීයව මෙනි. සක්මන් කිරීමේදී වම තබන විට වම් පාදයටත් දකුණු පාදයේ තබන විට එම පාදයටත් සතිය පැවැත්වීමි. එවිට මට දැනුනේ බයිසිකලයක් පැඩලේ ක්‍රියාත්මක වන්නාක් මෙනි. මෙසේ ගමන් කිරීමේදී සමහර විට ටිකක් වේගෙන් සක්මන් කළ අතර තවත් විටක ඊට වඩා වේගය අඩු වෙන බව අද්දුටෙමි. කීප විටක් යාන්තමට වගේ සිත පිට ගියේය. වතුර ගලන ශබ්දයක් ඇසී ඒ බව සිතිනි. සිත පිට ගිය බව වහම දැනුනි. පිට යයි සිතා ඒ විගසම මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. වාහනේ කහඬක්ද මෙසේ ඇසුණි. මෙබඳු අවස්ථා කීපයක් ඇසුණත් ඒ ගැන විස්තර බැලීමක් නොකළෙමි. මේ ආකාරයට පැයක් පමණ සක්මන් කළෙමි. මෙසේ සක්මන් කිරීමේදී සිතට නියුණු ගතියක් දැනුනි. ගරුතර ස්වාමින් වහන්සේ මගේ සක්මන් භාවනාවේදී සිදුවන අඩුපාඩු පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝාෂ වේවා. ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අපිට නිවැරදි මඟ හෙළි කර දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි. මේක මට පේන්නේ ඊයේ ඉදිරිපත් කරපු රචනාවකම දිගට යන එකක් කොහොම නැති ඊයේ දීපු කරුණු ටික තීරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මේ අරමුණ කියනවා මෙනෙහි කරපු හැටි මේක එච්චරම සඳහන් කරලා නැහැ. නමුත් වැටහිච්ච දේවල් සඳහන් කරලා තියෙනවා මේකම දිගට කරන්ඩ කරගෙන යනකොට ශක්මනක් දිහා මේ නැත්නම් පීවර දිහා සතියුත් එක දිගට බලාන යනකොට ක්‍රමිකව කාලානුරූප වෙන වෙනස්කම් ටික වැටහෙන එක ස්වභාවයි ඉස්ලාම කරණ තියෙන එක එක පායක තියෙන විස්තර ටික බලුවට පස්සේ ඒ ස්වභාවය ඉන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ඒ ක්‍රමයේම ගිහිල්ලා වාඩි වුණාම ඒ ඇති වෙන ගොනුවෙන් පරියංකේටත් වාසියක් තියෙනවා. ඊට පස්සේ පරියංකේට මොකද වෙන්නේ? ඒකෙදි අරමුණේ විස්තර හොයලා කාලානුරූපව අරමුණ දිගේ බලාන යනකොට ඇති වෙනස් කිරීම වෙනස් වීම දකින්න නම් දවස් හතක පරියා මේ වගේ භාවනා වැඩපුළුවකින් තෑහෙන කොටසක් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා බලන්න බලන්න යන්න සක්මන්ට යන්න ඉස්සලා මම මේ සක්මනේ කාරණා හරි ගියොත් මෙන්න මේක බලන්න ඕනේ කියන එක විශ්වාසයක් හිතේ තියෙනවා. පරියන්කෙට කියලා පරියන්කේ කොච්චර දේවල් පෙන්වන්න උත්සාහ කරත් මම බලන්නේ මේකයි කියන විශ්වාසය තු භාවනා කරනවා නම් ඊට පස්සේ ඉතින් අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රචනය නිසා ඊයේ අපි සාකච්ඡා කරපු එකත් එක බලනකොට යම් ප්‍රමාණයක කියපු දේ වැටහිලා තියෙනවා ක්‍රියාවත් වෙලා තියෙනවා. ටිකට පාත්තන්න නැත්තම් හොඳයි කියලා කියන්නේ. නිර්වන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී කේන්ද්‍රාභිසාරීව ඇතුළුව ශක්තියේ කේන්ද්‍ර විඥානයේ යයි සිටේ. මධ්‍ය සිරස් රේඛාව දෙසට ඇකිලී වම දකුණ නැති වියාම මධ්‍යම ප්‍රතිපදාව යයි සිටේ. හැම පරයන්කදීම මේ ආකාරයට දැනේ. ඉදිරියට යාමට සුතමේ අනුග්‍රහයක් අනුග්‍රහයක් අවශ්‍ය බව දැනේ. දරු ස්වාමින් වහන්සේ ඉදිරියට පියවර අනුකම්පාවෙන් පහදා දෙන්න. මේට වැඩිය හරිය ලේසි ආශ්වාසය කරනකොට මොනවද වැටෙන්නේ කියලා කියනවනම් ප්‍රශ්වාසය කරනකොට මොනවද වැටෙන්නේ කියලා කියනවනම් මේ ඔක්කොම කාගෙත් හිතේ තියෙන mati ඕවා කරන්න භාවනා මධ්‍යස්ථානට කොහෙන්ද ඕනේ පුස්තකාල කියලා වාඩි වෙලා ඕවා ජීලියා ඉන්න පුළුවන් ඒ මෙතන අවශ්‍ය කරලා තියෙන භාවනා කරනකොට ආශ්වාස කරනකොට මොනවද වැටුනේ ප්‍රශ්වාස කරනකොට මොනවද වැටුනේ කියන එක මිස මේ වගේ මූලධර්ම කණු ගලපා වැලීමක් නෙවෙයි ඒකට දොස් කියන්නත් බෑ ඒක හිතේ හැටි නමුත් ඒවා පැත්තකට දාන්න පැත්තකට දාලා ආශ්වාසය කරනකොට මට වැටුනේ වම් නාස්පුඩු වේද දකුණු නාස්පුඩු වේද දිගට වැටුණාද කොටට වැටුණාද සීතල දුනුසුමද කියනවා මිස මේ කේන්ද්‍රාපසාරි බලයේ මුල විඥාණයද මැද මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතනවා මති මේක සඳහා මේ වටිනා කාලය නාස්ති කරන්න එපා ඇත්තම නාස්තිය ඒ නිසා මේ කාලය අපිට අවශ්‍යලා තියෙන ප්‍රත්‍යක්ෂයට කිට්ටු කරන්නයි එනිසා මේවා මේ mati කියලා පැත්තක තියලා දෝෂයක් නෙමෙයි හැටි කාගේ තිතේ. නැත්නම් ඒවට අව탁සේරු කරලා ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරගන්නයි අපි මේ මේ ධර්ම සාකච්ඡා පැයදී ගොඩාක් මේ උපමාන කිට්ටු කරගන්න හදන්නේ. එනමුත් මේකේ අර ඒ ඔක්කොම සත්‍ය තියෙද්දිත් mati මේ තීර වැඩ කටළු කඩාගෙන වැක්කිරන හැටි, කොජදාන හැටි, වමන කරන හැටි තමයි මේ ලියුම් වල පේන්න තියෙන්නේ. කරුණාකරලව පුළුවන් තරම් අව탁සීරු කරලා ඒව මතු කරන්න කාලීනාස්ති කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ පැත්ත වාර්තා කරන්න අර කමඨාන් සුද්ධ කිරීමේදී වාර්තා සැපයීම පිළිබඳ තියලා තියෙන කොලේ කරුණාකරලා මේව ලියන්න ඉස්සෙල්ලා ආදර්ශයක් විදිහට කියවලා බලන්න. එතකොට මම හිතනවා ගොඩක් නිවැරදි කිරීම කරගන්න පුළුවන් වෙයි. ධර්මං සන්නයි සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සක්මන් කිරීම ඉබේ සිදුවනවා බලා සිටීම සහ අප විසින් පාදයේ එසවීම තැබීම සිදු කිරීම යන ආකාර දෙකෙන් නිවැරදිවන්නේ කුමක්ද? සක්මන් කරමින් යන විට ඉබේ සිදුවන ක්‍රියාවලිය එසවීම තැබීම දෙස සිහියෙන් බලා සිටීම සහ දැනෙන සංවේදීතාවයන් අඳුනා ගැනීම. අප විසින් පාදයේ එසවීම තැබීම ඒ ගැන අවධානයක් සිදු කිරීම යන දෙආකාරෙහි වෙනස වටහා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා. මේක නැති කිරීම සඳහා උපදේශයක් විදිහට කියනවා සක්පණ්ඩ ගිහිලා විනාඩි 5ක් විතර නිකන් එහාට මට ඇවිදින්න. ඇවිදලා සක්පණ්ඩ නිකන් හුරු කරගන්න හුරු කරනවලා ඇවිදින කය දිහා බලා සිටීම එහෙම නැත්නම් සිදුවෙන දේශ දේශ බලා දෙන දේ දේශ දේ සිදුවෙන දේ දේශ බලා සිටීම ඇර කරන්න ගියොත් එමීට යන්න හෝ ඉක්මන් කරන්න හෝ වැඩ කරන්න පටන් අරගත්තොත් දෙක තුන අවුල් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඇවිදින්න දෙන්න කයට. ඒවට කියනවා කයේ දැනුමින් ඇවිදින්න ඇරලා ඒ ඇවිදින කය දිහා බලා සිටීමයි කරන්න ඒක තමයි මේ මේ ප්‍රශ්නේ මේ කියන්න හදන්නේ. ඒක නොවන විදියට මූලික උපදේශ පන්ති හොන්දටෝම වචන ආරක්ෂාකාරී විදියට යොදලා තියෙන්නේ. ඒක එහෙම තිබුණත් මේ විදිහේ ප්‍රශ්න මතුවෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා උත්තරේ දුන්නත් තාමත් ප්‍රශ්න තියෙනවා. තාමත් නොයන්න ඉඩ තියෙනවා. මොකද අපේ හිතේ ඒ තරම ඒ මේ වැරදියට අල්ලාගත්ත දේ ගලවන්න අමාරුයි. ඒ නිසා කයට යන්න අරින්න. නැත්නම් වාඩි වෙලා නිකන් සාමාන්‍ය හුස්ම ගන්න තැනට එනකන් යන්න ඇරලා ගැනෙන හුස්ම දිහා බලන්න. සක්මන් කරන්න ගිහිල්ලා විනාඩි 5ක් විතර ස්වභාවික වේගයෙන් එහාට මෙහාට ඇවිදින්න. ඇවිදලා මේ වෙන වැඩේ දිහා බලනවා මිස වැඩේ කරන්න ගියොත් හරිම කෘත්‍රිම භාවයක් එනවා. භාවනාවක් වෙන්නේත් නැහැ. නමුත් අපි හිතන තරම් ඔය ස්වභාවයට යnderලා නිකන් ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න කරු කිව්වඳ අනුකම්පා කරන්න. තමතා මූලික උපදේශ වලට මේ මං කියපු වචන ඇතුව ආයසරයක් අහලා බලන්න පැහැදිලිව මූලික උපදේශ ටික තියෙන ඔය විෂ කපලා. නමුත් අර පැත්තෙන් බලන මනසට ඒක තේරෙන්නේ නැහැ. මම කොච්චර වේගෙන් යන්න ඕනද? මම මොකද්ද කරන්න ඕනේ කියලා ගොඩාක් වෙලාවට මේ කෙරෙන දේ බලන්න කියන උපදේශය පැත්තක තියලා සක්මන් කරන කියලා මොනවද කරන්න හදන. ඉතින් එතකොට මේ වැඩ කරන මැෂින් එකක් අතට අත දැම්මා වගේ තමයි. කැපෙනවා පුඩු වෙනවා තේරෙන්නේ නැහැ. ඒ තරම් වේගෙන් මැෂින් එක වැඩ කරනවා අත දාන්න යන්න එපා. මැෂින් එකේ ඇන්ඩර්ලා බලන්න එකයි තියෙන්නේ. ඉතින් මට සාධාරණ සැකයක් තියෙනවා මම මෙහෙම කිව්වත් ප්‍රශ්න කරුන්ට තේරුම් යෑමක් වෙයිද කියලා ඒ තරම්ම හිත தත්ත්වගත වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා සාමාන්‍ය සක්මනේ යන්නදල ඒක දිහා බලන්න පුරුදු එම යෝගියාගේම පරයන්ක භාවනාව පිළිබඳ තෙරුවන් සරණයි ආසනයේ සිට කායදස සිත යොමු කරමින් මා මේ මොහොතේ මේ ආසනයෙන් මෙසේ සිටන බව සීයෙන් ටික වේලාවක් සිටන විට උදරේ පිම්වීම සහ හැකිලීම සිත යොමුවේ හුස්ම ගැනීමේදී නාසයේ ස්පර්ශ වීමෙන් හුස්ම ගැනීමද හුස්ම හෙලීමේදී නාසයේ ස්පර්ශ වන ස්ථානය සිහියෙන් දකිමින් හුස්ම හෙලීමක්ද වශයෙන් ස්වභාවිකව හුස්ම වැටීමටදී අවධානයෙන් බලා සිටිමි. හුස්ම ගැනීමේදී නාසය තුළ වාතය ස්පර්ශ වීම ක්‍රමෙන් වැඩි වී ක්‍රමෙන් අඩු වී නැවතී යන බව සහ ඉන්පසු හුස්ම ගැනීමේදී සමාන හුස්ම හෙලීමේදී වේගවත්ව නාසයේ ස්පර්ශ වෙමින් ක්‍රමෙන් අඩු වී යන බව දැනුනි. සහ තෙන දැනුනි සහ පෙනහළු පිම්බීම සහ හැකිලීමද ඉහත ක්‍රියාවලියට සමගාමීව සිදුවන බව දැනුනි. මෙලෙස හුස්ම දෙකක් තුනක් ගැන අවධානයෙන් සිටියදී බාහිර අරමුණ වලට සිත ගොස් ඇති බව සමහර විටදී දැනියයි. සමහර විට හුස්ම 10ක් 15ක් දක්වා වෙනත් අරමුණකට නොගොස් සිටී. සමහර අවස්ථාවන්හි හුස්ම දෙස දිගටම සිහියෙන් යුතුව බලා සිටියදී නාසයේ ඉහළ සිහිය පවතින බවත් දැනෙන අතර තවදුරටත් එසේ සිටියදී හුස්ම ගැනීම ගැන හෝ ශරීරයේ යම් යම් වේදනා ගැන දැනීම අඩුවන බව දැනෙන අතර අරමුණක් නැති බව දැනේ. එස පහත් වී ඇති බවද දැනේ. නින්දක් මෙන් නමුත් සිහියෙන් සිටන බව දැනේ. සිහිය සිතා පවතින්නේ නාසය සහ නල්ල ප්‍රදේශයේ බවද දැනේ. වැරදි නිවැරදි කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් විමසමි. බාහිර අරමුණකට සිත ගිය විට ඉන් සිතවිලි එකින් එකට පැමිණේ. නැවත සිත ඉවතට ගිය බව දැනුණු විට එසේ ඉවතට ගියේ කෙසේද බලා එම අරමුණ කුමක්දයි බලමි. ඉන්පසු නැවත භාවනාවට සිත ගෙනෙමි. වේදනාවක් හටගෙන සිත ඉවතට ගියහොත් සෙමෙන් ඉරියව්ව වෙනස් කරමින් නැවත භාවනාවේ සිත පිහිටුවා ගනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා. ඒකේ මුල් කොටසේ තිබුණේ කරලා බලනවාද වෙන දේ දිහා බලනවාද කියලා සක්මන දැන් මෙතෙන්දී උදරේ පිම්බීම හැකිලින් බලනවාද ආනාපානෙ බලනවාද කියලා මේ රචනයේ බලනකොට තේරෙන්නේ නැහැ. අතනින් උදරේ පිම්බීම හැකිලිම තියනවා කියලා පටන් අරගන්න. ඊට පස්සේ ආනාපාන ගැන විස්තරයක් කියලා ඊට පස්සේ කියනවා පේනහළු වල විතර පේනක මේක මම අභියෝග කරනවානේ මේ වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරය දන්නේ නැත්නම් මේ ගොඩාක් පේනකොට මම කොතනද බලන්න ඕනේ කියලා ගුණයක් ගන්න බෑ භාවනාවේ. අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. ඉන්නේ මේ ඔක්කොම පෙන්වනකොට නොසැලී මම අල්ලගෙන ඉන්න මෙතනයි කියන එක තේරුම් කළ දෙන වෙනකට කරන්නත් බෑ. ඒ නිසා බලන්න මම මේ වැඩ පිළිවෙල දිහා බලනකොට මගේ අවධානය යොමුකර තියෙන නාසිකාග්‍රේටද උදරයටද පෙනහලුවටද කියලා ඒ තන පිළිබඳව ඒ නිමිති ගැනීම අරමුණු කර ගැනීමේ දුර්ලභම පළවෙනි ප්‍රකාශය තියෙනවා මේකෙත් තියෙනවා. වෙන්න ඇරලා සක්මන් දිහා බලනවද නැත්නම් කරනවද නැත්නම් උදරේ දිහා බලනවද පෙනාලු දිහා බලනවද නාසිකාග්‍ර දිහා බලනවද කියන එක සම්පූර්ණ මේ අවුල් වෙලා තියෙන. එහෙම නැත්නම් එකක තැනක ගොනු වෙලා නැහැ. ඒ නිසා හිතක සමාධියක් වැඩෙන්න ඉඩ අඩුයි. එතකොට වෙන සංසිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට නටන පෙරහැරේ පෙරහැරේ නටනට යන ගමන් පෙරහැර බලන්න බෑනේ. ඒ තමයි එක පැත්තකටලා යන පෙරහැර දිහා බලන්න එපා. මේක වෙලා තියෙන්නේ වරින් වර කියලා පෙරහැරේ නටනවා ආයෙවිල පෙරහැර බලනවා. ඉතින් එයාගේ විස්තරේ අංග සම්පූර්ණ ඒක නිසා පළවෙනි කොටසදී මම කිව්වේ ටිකක් සක්මන් කරලා සක්මන හුරුනට පස්සේ වෙන දේ දිහා බලන්න. මේකෙදී කියන්නේ දෙන මේ දිහා බල වැඩියක්ම හිත ඇසුරු කරන්නේ නාසිකාග්‍රයේද උදරයේද එනහරුද කියලා ඒක සම්මත කරගෙන එතන ඉඳලා දිගට බලන්න අනික ඒවා ලියන්න මම මේක බලනකොට මේක පේනවා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්න මේ වගේ දෙයක් මේ හොඳට භාවනා වෙද්දී උනත් මඩේ හිටපු ඉන්න වගේ හිත වැනෙන්න පටන් අරගත්තොත් කොච්චර භාවනා කරා සැකේ දුරු කරන්න බෑ. කොච්චර භාවනා කරත් Tamanට විශ්වාසයක් එන්නේ නැහැ. ඒකෙම Taman ලියන කිසි දෙයක මේ පණිවිඩේ ඍජු නැහැ. කියන දේ අහගෙන ඉන්නකොටත් මේ වැරද්දම හිටිනවා. මේක මේ ධර්ම සාකච්ඡා කියන ප්‍රධාන පරමාර්ථය මෙවැනි කෙනෙකුට හරියට ඉරි දෙක ඉරක් ගහලා තියලා මේ ඉරි දිගේම කරන ඵලයන් කියලා කියලා දෙන්න කරන උත්සාහයක් කරන්න. ඒ නිසා මේ කෙනෙක්ගේ බහන හොඳයි. නෝ ගුණෝ නැහැ. කොඳුරට පෙළ නැහැ. ඉතින් ඒ නිසා ගොඩාක් කල් යනවා. නිවැරදි කරගන්න. ඒක නිසා ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ කොලෙත් කියවන්න කියනට හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් මම මූල කර්මස්ථාන වශයෙන් තියන තියෙන මේකයි කියලා ඒක නම් කරලා ඒක ඒ වශයෙන් මෙනෙහි කරන්න. ආශස් ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්නේ නැත්නම් බිම්බි මැකින් නම් එහෙම මෙනෙහි කරන්නේ ඒක අහගෙන ඉන්න අපේ වගේ කීමට දාන්න එපා. නැත්තම් මේ හැමතැනම ලිං හරන මිනිසෙකුට කවදාකවත් උල්පතක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතෙන් ටිකක් කාරණා මෙතෙන් ටිකක් කාරණා අතෙන් ටිකක් කාරණා මෙතෙන් ටිකක් කාරණා. කොහයක්වත් ගුණයක් නැහැ නිසා එක තැනක් තෝරගන්න ඒක දිගේ ඒක ඇතුළට බහින්. නැත්තම් විවිධ අරමුණුත් එනවා ආනාපානෙත් විවිධ තැන්වල පේනවා. ඒකට ගොනව ගන්න අමාරුයි. ඒ නිසා මෙනෙහි කරපු නැති එකේ පාඩුව ඉස්සල ලිපියෙත් පේන තියෙනවා දෙවෙනි ලිපියෙත් පේන තියෙන නිසා වඩාම කිට්ටු වඩාම සමීප වඩාම ආනිසංස ධන කරුණ තෝරාගෙන ඒක මෙනෙහි කිරීමෙන් හිත එතන පළපදියම් කරන්න නිමිති කරන්න අරමුණු ගන්න සරල ක්‍රියාව පටන් ගන්න. ඒතකොට ගොඩක් ඉක්මනට ගුණයක් ඒ කියලා හිතනවා. ගාන්නේ ස්වාමීන් වහන්සේ මා භාවනා භාවනා වඩන සමහර අවස්ථාවලදී රතු පැහැති ආලෝකයක් දිස්වේ. මේ ස්වභාවික දෙයක්දයි මට දැන ගැනීමට අවශ්‍ය වී ඇත. කණ්ණාකර පහදා දුර මැනවි. ඔබවහන්සේට කියන්නේ පාඩු ගන්න මේ සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නකොට කියලාවත් කියන්න එපායි. මොකද්ද අරමුණ කියලාවත් කියන්න එපායි. මම නැතුව මොකද්ද කතා කරන්නේ? මම මම නිකන් කරකොල විසිකලා දාලා මගෙන් අහන මොකද්ද මේ වෙන්නේ කියලා. මේ ඉඳගෙන ඉන්නකොටද මේ පේන්නේ? නැත්නම් මේ සක්මන් කරනකොටද පේන්නේ? ඒතර මොකද්ද කරන භාවනාව මොනවාක්වත් නැතුව මේ කියන කතාවල් මේ ඇවිල්ලත් මෙච්චරත් කතා කරලත් හෙටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හෙටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ තියෙන මේ sannivedane. ඒසා කර්මා කරලා මට මේ මූලික උපදේශ පන්ති ආවුණාද ඒක තේරුණාද මේ ඉඳගෙන කතාවක්ද මේ සක්මන පිළිබඳවද මේ ආස්වාද ප්‍රසාද කියන මූලික තොරතුරු දෙන්නේ නැතුව නඩුවන්ක කතා කරන්නේ නැතුව උසාවියේ නඩුවක් ගත්තා වගේ එනිසා ඒක නා කැමැති නම් කරුණාකරලා තොරතුරු ඉදිරිපත් කරන්න එතකොට පුළුවන් වෙයි අපිට යම් ප්‍රමාණික සාධනීය උත්තරයකට යන්න නැත්තම් මේක කොහේ කරකොලත ඇරියද කියලා මට තේරෙන්නේ එහෙම කාට හරි එහෙම වැදගත් නැත්නම් ප්‍රශ්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊවන්සන්නයි ස්වාමින් වහන්සේ මා භාවනාවට ඉඳගෙන වේදනාවක් හෝ හුස්ම පිටවීම ඇතුළීම නිරීක්ෂණය කරනවා. ඉන්පසු හුස්ම ඉහළ පහළ යාම 20 වාරයක් පමණ බලා සිටන විට නොදැනීම සිත වෙන අතකට යොමු වෙනවා. නැවතත් මා භාවනාවේ සිටන බව මතක් කරගෙන හුස්ම ඉහළ පහළ යන දෙස බලාගෙන සිටිනවා. මෙසේ කීප වතාවක් සිදු වූ පසු සිත එක තැනකට පැමිණියා කියලා හිතෙද්දී සිතවිලි ඔස්සේ යන්නේ නැතුව හුස්ම ඉහළ පහළ යන දේ ගැන මතක් තබා හිටින්දී නිදිමත සහැල්ලු ගතියක් දැනී නොතේරීම හිස කඩා වැටි නිින්ද ගියාමෙන් දැනේ. පසුව තිගැස්සී ඇසැරේ. දැනට මෙය සිදු පසු මා නැවත මුල සිටම භාවනාව ආරම්භනවා. නැතහොත් සක්මන් භාවනාවේ යෙදෙනවා. මේ සඳහා මාහට උපදේශක් දෙනු මැනවි. භාවනාව භාවනාවට හිඳ ගන්න ආසනය වෙනස් කරමින් පහසු ආසනයක හිඳගෙන භාවනාවේ යෙදීම වරදක්ද ඔබ වහන්සේට උතුම් නිර්වාණ බෝධිම වේවා ප්‍රමිතෙක් කිරිපෙවයිම සමාලෝචනයක් කරන්න තියෙන්නේ අරමුණ පිළිබඳ විස්තරනේ අරමුණ දිහා බලන්න පුළුවන් කියලා කියනවා හිත පිට කියලා පස්සේ පස්සේ අරමුණේ හිත හිටිනවා කියන නමුත් අරමුණ දිහා බලනකොට පෙන්වන්නේ මොනවද කියලා නැහැ ඒ වගේම මෙනෙහි කරලා නැහැ මෙන්න මේ කාරණා දෙක හිත අධිෂ්ඨාන කරගෙන යන්න භාවනාවට ආශ්වාස ප්‍රශ්වාස නම් බලන්නේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්න මෙනෙහි කරනවා කියන්නේ බලනවා කියන එකයි මේ හිත යොමු කරනවා ඒකට පේන්නේ මොකද්ද අත්දකින්නේ මොකද්ද කියන එක බැලුවොත් විතරයි ඒක කාලානුරූපව අපිට හරි පාරේ යනවද වැරදි පාරේ යනවද කියලා කියන්නේ උත්සාහ කරන තියෙන දැහැින උත්සාහ කරන තියෙන නමුත් අදාළ මූලික තොරතුරු ටික ඉලිහිලා නිසා සරලව කියන්න පුළුවන් අරමුණ මෙනෙහි කිරීමේ ඒ බාලාන්ත වැඩේ පටන් ගන්න. සරල වැඩේ පටන් අරගන්න. මෙනෙහි කරන අරමුණ දකින්නේ කොහොමද? අත් දකින්නේ මොකද්ද කියන එක පොඩි සටහනක්වත් වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට මේට වැඩිය ගොඩක් මේ sannivedanaye තේරෙන්න පටන් අරගන්නේ විශ්වාසයක් එන්න පටන් අරගන්න. ගත්තා ස්වාමීන් වහන්සේ උඩමළුවේ එලිමහනේ සක්මන්ට gederin ගෙනාපු ඒවා පසක තබා ආධුනිකයෙක් මෙන් සක්මනට පියුසු නෙමි. එක පළමුවන සක්මන් මළුවේ ඉක්මනින් යහුසුල ගමන් කරවෙමි. ඉන්පසුව වේගය අඩු කර වම දකුණ වශයෙන් පා තැබෙමි. එවිට පාදයේ ගැටෙන තැන් නිරීක්ෂණය කළෙමි. වැලි තිබෙන තැන්වල পায় තදින් පොළොවට අල්ලා සිටින බවත් සක්වන් මළුවේ එක් කොනක වැලි නැති මැටි පොළොවට পায় ගැටෙන විට සීතල රළු ගතියක් දැනුනි. වැලි තියෙන තැන්වල ගමන් කිරීමේදී වැලි පෑගෙන විට මිහිරි බවක් දැනුනි. දෙක මේ අතරම পায়ේ ක්‍රියාකාරීත්වයට අවධානය යොමු කෙරෙමි. එක පායක් ඉදිරියට තබන විට සම්බරව කය යා ගැනීමට අනෙක් කකුල ඉදිරියට යන බව දැන් හැඟුණි. පළමුව ආයාසයෙන් කළත් පැය භාගයක් පමණ වන විට රෝබෝ කෙනෙක් මෙන් මාරුවෙන් මාරුවට පාය ඉදිරියට ගමන් කෙරුණි. ඒ ගැන සතිමත්ව නොසිටියා නම් එකතැන සිටීම හෝ වැටීමට හැකියම් බව දැනුන නිසා දිගටම ගමන් කළෙමි. තෙහෙට්ටුවක්වත් මානසික ගතියක්වත් නොදැනුනි. ඔබ වහන්සේගේ වචන වලින් කියනවා නම් ගාලා නැහැ. සක්මනේ මෙසේ ගමන් කිරීමේදී පසුබිමේ රැහැයන්ගේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද ඇසුණත් ඒ ඔස්සේ හිත ඇදී ගියේ නැත. මනසින් කතා හැදීමට අවශ්‍යතාවයක් නොතිබුණේ අරමුණේ එනම් සක්මන විනෝදාංශක වුණ බැවිනි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කර පාරයන්කයට ගෙමි. ගිය විගසම කය පැද්දෙන සුළු බවක් තේරුණද කය ඊටමත් සැහැල්ලු බවක් තේරුණේ. වැඩි වේලාවක් සිටීමට නොහැකි වුණේ සමූහ භාවනාවට යෑමට සිදු වූ නිසාය. දෙක සමූහ පරයන්කේදී සිත කයේ තබා හොඳට පටලවුනිමි. සෑහෙන වේලාවක් සිටන විට වරන් ඇතුලේ පෑ භාගයක් පමණ කයිතා සැහැල්ලු බවක් සහ සිතේ ප්‍රණීත බවක් තේරුණි. මොකක්ද සිදුවෙන්නේ කියලා බලා සිටීමේ මෝන හරහා කෝපි දෝනා වගේ තේරුණි. මින්පසු ඔළුවේ බරගතියක් දැනුන නිසා નિરાයාසයෙන් වැටෙන හුස්ම රැල්ල දෙසට සිත යොමු කෙලිමි. ආශ්වාස ප්‍රශ්වාස 6ක් 7ක් කරන විට හුස්ම රැල්ල තුනී වී නැති වී ගොස් කිස් තැනකට වැටුණාක් මෙන් හැඟුණි. එවිට නීරස බවක් සහ අලස බවක් දැනුනි. පෙරමෙන් තිබුණ ප්‍රබෝධමත් ගතිය නොතිබිනි. විරිය සහ සතිය දෙකම නැති විය. මේ පහදා දෙන මේ ඊට ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී බව සහ එමෙන්ම මේ භවයේදී උතුම් නිර්වාණ සාක්ෂාත් කිරීමට ලැබේවායි ගෞරවපූර්වකව පතමි. තෙරුවන් සරණයි. මේකට එක උත්තරය තියෙනවා. ඒ උත්තරය ආනිසංස දෙකක් තියෙනවා. උත්තරේ තමයි වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම කරන්න. පරියන්කට ආවස්සේ ආස්වාස් ප්‍රසවාසයෙන් මෙනෙහි කිරීම කරන්න. ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි ඒතකොට Taman කියන එක රචනෙට ව්‍යාකරණයක් ලැබුණා වගේ පිටිවහලක් තේමාවක් හම්බ වෙනවා. භාවනා හොඳ පාලනයක් යටතේ. දෙවෙනි ආනිසංශ තමයි ඒ පරියන්කට ගිහිල්ලා අරමුණ තුනී වුණාට පස්සේ නිදිමත එනවට, නීරසකම එනවට ප්‍රධාන මුත්‍තරෙ මෙනෙහි කිරීම. එනිසා මෙනෙහි කිරීම කරමින් මේ ටික කරාන මෙන්න මේ දුෂ්කරතා දෙකම මගහරවන්න තිබුණා. වැඩේ හොඳ ගුණයක් ඇතුව සිද්ධ වෙනවා. හිත ලේසියෙන් කුසීත භාවයටපත් වෙන්නේ නැහැ. කොසජ්ජයට වැටෙන්නේ නැහැ, තීන මිද්දයට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේකට මෙනෙහි කිරීම බොළඳයි වගේ පේන්න ඉඩ තියෙනවා. නමුත් මේ ආනිසංශ දෙකක් තියෙනවා. එතකොට Tamanටම Tamanගේ මූලික ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් විශ්වාසය ලැබෙන නිසා මෙනෙහි කිරීම එකතු කරන්න භාවනාවට. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක භාවනාවේදී මූල කර්මස්ථානය මෙනෙහි කරන්න ආනාපානයේ සියලු විස්තර බලන්න. දෙක ප්‍රකටවන අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න. තුන ප්‍රකට තැනින් බැස ගන්න. වැල යන දෙසට මැස්ස ගහන්න. වහන්සේගේ දේශනාවල මෙම කරුණු තුන පිළිබඳව ගැටලුවකි. මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් සිටන විට ධාතු හතරේ රංගණය මතුවේ. නම් එය බැලිය යුතුද? මූල කර්මස්ථානයේම සතිය පවත්වා ගත යුතුද? සමහර අවස්ථාවල වැරදි මඟ යනවා කියා සැක පහළ වේ. උදාහරණයක් මගින් ඊට කරුණු පැහැදිලි කර දෙන මෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මෙහෙම වෙනවා මේ මූල මේ මූල ධර්ම පැත්තෙන් අපි බැලුවොත් නමුත් Taman පරියන්කයට ගිහිල්ලා බලන්නේ ආස්වාද ප්‍රසවාසයේ නම් මේ ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරගෙන යනකොට ආස්වාසේ ආස්වාද වශයෙන් ප්‍රසවාසේ ප්‍රසවාස වශයෙන් මොකද්ද වෙන්නේ කියලා සංසිද්ධියක් ඉදිරිපත් කරොත් අර කියන මූල ධර්ම හතරનો විතර කළ දෙන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන්නේ දේශනා පිළිබඳ විග්‍රහයක් මිස තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක්වත් මේ නඩුවට සාක්ෂියට ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් එතකොට අර මූල ධර්ම කොහොමද යොදාගන්නේ කියලා මේ ප්‍රායෝගිකව විස්තර කරන්න බෑ. ඒ නිසා මට පොඩි විස්තරයක් දෙන්න භාවනා තමන් කරන්නේ කොහොමද මොනවද අත්දැකේ කියලා. එතකොට මට අර කියන කරුණු හතරම ඒකට සදී පැහැදෙන හැටි කියතයි. ඒ අත්දැකීම් බාහිර නැතු මම කොහොමද විග්‍රහ කරන්නේ? එනිසා මේ ප්‍රශ්න ලිපේකන කැමති නම් තමයි භාවනා කරන්නේ කොහොමද අත්දැකීම මොකද්ද කියන එක මට සුළු විස්තරයක් දුනොත් මට කියත හැකි අර මූල ධර්ම කොහොමද ලං කරගන්නේ කියලා. නැතු කොට ඉඳලා පීනන්න උගන්නන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ යෝගීකු ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳව කරුණාවෙන් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක සම්බන්ධයෙන් අපි මේ විකාල භෝජන ශික්ෂා පාඩට අදාළ කරුණු තියෙනවා. කාටරි අවශ්‍ය නම් ඒ ප්‍රතිවීක්ෂාපතකුත් තියෙනවා. ඒත් මම හිතන්නේ මම දීලා තිබුණා කියලා. තිබුණා. ප්‍රතිවීක්ෂා ඒකේ ආහාර ගැනීමේදී ප්‍රතිවීක්ෂා කළ යුතු ආකාරය කියවලා බලන්න. ඒක ක්‍රියාත්මක කරනකොට ඒකෙන් තමයි වාසියක්ද තියෙන්නේ අවාසියක්ද දුෂ්කරතාවයක්ද තියෙන්නේ කිව්වොත් අපිට ඒක සාකච්ඡා කරතයි ගියේ ප්‍රතිවේක්ෂාව තමයි මේ මට්ටමේ ප්‍රමාණවත් මේ උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. ඒ නිසා ඒක තියෙන එක කියවලා බලන්න. ඒකලා අත්දැකීම අනුව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා පොත මෙතන මේසෙ උඩ තියෙනවා. කාල භෝජන සම්බන්ධ විස්තරය එතන නෝටිස් බෝඩ් එකේ ගහලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියවන්න. අවසරයි ගත්තර ස්වාමීන් වහන්සේ මම ටික කලකට සිට ආනාපාන සති භාවනාව දිනපතා කරමි. බොහෝ දිනවල හුස්ම රැලි 3-4ක් වරහන් ඇතුළ ආශ්වාස ප්‍රශ්වාස බලා සිටීමේදී සිත සංසුන් වෙනවා තේරෙයි. ඒ සමගම ඉනෙන් ඉහළ සිරුර සෙමෙන් පොළොව දෙසට ආයාසයෙන් තොරව නැමෙයි. නැවත යථා තත්ත්වයටපත් වෙයි. සමහර දිනවල පපුව මැදින් සුළු ගැස්මක් පටන්ගෙන මුළු ඇඟටම එම ගැස්ම පැතිරෙයි. සමහර විට සිහින් දාඩියක් මුළු ඇඟේම තිබෙන බව තේරෙයි. මේ සියල්ලම ධාතු ගුණ මතුවීමක් වරණ ඇතුලේ වෙන්නේ පෙන්වීමක් බව ඔබ වහන්සේගේ දේශනාවලින් ඉගෙන ගතිමි. මෙම ලක්ෂණ නැති වෙන බවක් තේරේ. සමහර විට මේ ලක්ෂණ තිබෙන විට හුස්ම ගන්නේද නැද්ද යන්න නොතේරේ. සිත සහ ශරීරයේ කෙමෙන් සංසුන් වන විට නැවත හුස්ම රැල්ල සෙමෙන් සෙමෙන් නැවත තේරේ. සමහර විට හුස්ම ගන්නේද යන්න පවා නොතේරේ. මෙසේ සෑහෙන වේලාවක් වරහන් ඇතුළේ පැය භාගයක් පමණ සිටන විට සිත තැන්පත් වී සැනසිලිදායක තත්වයක පවතී. නමුත් සමහර විට කම්මැලිකමක් තේරේ. ඇයි මම මෙහෙම ඉන්නේ කියා කියා හිතෙනවා. කෙසේ හෝ පැයක පමණ කාලයක් මෙසේ සිටිනවා ඇතැයි සිතමි. මීට සෑහෙන කලකට පෙර පරයන්කයේ සිද්ධ විට නැගෙන වේදනා හෝ ශබ්දවලට සිත යොමු වීම දැන් තරම් ප්‍රශ්නක් නොවේ. ස්වාමින් වහන්සේ මාගේ පිළිවෙත හරියයි සිතමි. ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. මේ විස්තරය අහගෙන ඉන්නකොට පේන තියෙන ආශ්‍රව ප්‍රසවාසයේ තිබුණා එහෙම නැත්නම් වෙන ඒ කියන ධාතු මනස්කාරය ආවත් සතිය දිගටම තියෙනවා. ඒ කියන්නේ කාය පිළිබඳවයි කතා කරන්නේ. ඒකෝට හිත ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක පිළිබඳව කාලය ඉතුරු කරලා දක්ෂ විදියට නැත්නම් ක්‍රමානුකූලව සෞඛ්‍ය සම්පන්නව යනවනම් ආශ්‍රත් ප්‍රසවාස මෙනෙහි කිරීමේ යන්ත්‍රය තමයි මේ ගුණාවක් ඇති කරගන්න තියෙන ක්‍රමය. ඒ නිසා උණුසුම දාඩියේ තියෙද්දි ආශ්වාස ප්‍රශ්වාස කොහොමද කියලා බලන්න. කඳ පාත්‍රය නැමිලා තියෙද්දි ආශ්වාස ප්‍රශ්වාස කොහොමද කියලා බලන්න. දාඩිය දාන්න නැති වෙලාවේ කොහොමද කියලා බලන්න. කඳ ඍජුව තියෙන වෙලාවේ කොහොමද කියලා බලන්න. මේ බාහිර වේදිකාවක වේදිකා තිරයේ වේදිකාව පිටිපස්සේ තිරේ මාරු වුණාට දිගටම ආනපාන බලන්න පටන් අරගත්තොත් ඒ සඳහා තියෙන එකම ක්‍රමය තමයි ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්න කරන්න කරන්න හිත සංසන්දනාත්මකව මූල කර්මස්ථාන ප්‍රමුඛ ස්ථානයේදීම තේරුම් ගත්තට පස්සේ තමන්ට තේරෙන පටන් අරගන්නේ බාධා තියෙද්දිත් තියට ගින්දර ගෙනියන මිනිහෙක් වගේ අරමුණ දිගේ යන්න පුළුවන් ගතිය වැඩි වෙනවා නම් සතියමත් නෙවෙයි සතිය සෙල්ලක්කාරකම තේරෙන පටන් ගන්නවා. එතකොට අනිත් ඒවා විසඳිලා ඒ ලස්සනට තමන්ට මූල කර්මස්ථානයත් එක්ක තියෙන ඇසුර මෙනෙහි කිරීම නිසා අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන්. මූල කර්මස්ථානේ ප්‍රකට වුණත් අප්‍රකට වුණත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේට වැඩිය මෙනෙහි කිරීමට පොඩ්ඩක් ගෞරව කරලා ප්‍රමුඛ ස්ථානයේ දීලා භාවනා කරන්න. එතකොට ওই තියෙන සැක ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා පරයන්කෙහි වාඩි වී ආනාපාන සතිය බලමින් සිටන විට ඊතා සුළු වේලාවකදී ඒ නොදැනී ගියේය. නමුත් කෙටි වේලාවකින් කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි දැනෙන්නට විය. සිතුවිලි එකිනෙකට නොගැලපේ. අර්ථ විරහිත ගතියක්ද ඇත. එසේ තිබී යලිත් නින්දට වැටෙන ස්වභාවයක් මතුවේ. ආනාපානය බැලුවත් ඒට සිත නොපීටයි. එය කීප වතාවක්ම සිදුවිය. මේ නින්ද යාමක් විය නොහැ විය හැකිද? නමුත් නැවත ඇසර් බලා නැවත ආනාපානයට සිත සිත යොමු කළ විට සිත සැහැල්ලු ගතියක් හා සමාධිමත් ගතියක් ඇති ඇති වී දෑත් බර ගතියක්ද ඇඟ සැහැල්ලු ගතියක්ද දැනෙනවා. වලාකුළු වැනි දෙයක් නිතර නිතර හටගනිමින් ඉවත් වෙමින් තිබෙන ඒ අවස්ථාවේ සිටිවිලි අඩුය. ස්වාමින් වහන්සේ මෙය කිබඳු තත්වයක්දයි පාදා දෙනමින් ගෞණීල්ලමි. ත්වන් සරණයි. මේ දෙපැත්තකට විස්තර කරන්න ඕනේ. ආනපානෙ දිගේ යනකොට නැති ආනපන නැති වෙනකම්ම මේ වගේ ප්‍රශ්න වලට කරන තියෙන මෙනෙහි කරන එක. නමුත් නැතිවලට පස්සේ කොහොමද මෙනෙහි කරන්න කියලා ප්‍රශ්නක් එනවනේ දැන් ආනපන බල බල හිටු එක තුනි උණයි කියලා. ඒතකොට තමයි තේරෙනවා නිදිමත ප්‍රශ්නයක් තියෙනවා. අරමුණ නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා දැනෙනවා කියන එක නැත්තම් ඉන්නවා මැරෙලා නැතුව ඉන්නවා. මට මට නිින්ද කියලා නැති බව දැනෙනවා කියන එක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන්නේ අර ඇති වෙලා තියෙන සැකේ දුරු කරගන්න විතරයි. නිින්දද නැද්ද කියලා දැනගන්න. දෙක එහෙම කරනකොට ආයසරයක් ආනපන මත වෙන්න ඉඩ තියෙනවා. ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි ඒක භාවනා හැටි. එහෙම වුණොත් ආයසරයක් ආනපානේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ පටන් අරගන්න. ඒ ආයෙත් සංසිඳෙන්න පුළුවන්. සංසිඳුණාට පස්සේ සැකයක් නැත්තම් මෙනෙහි කරුවට ප්‍රශ්න නැහැ. සැක තියෙනවා නම් නිරිමතේ ඉද කියලා මෙනෙහි කරන්න මේ විදිහට එක පරියන්කයක් ඇතුලේ චක්‍ර දෙක තුනක් නෙවෙයි 10ක් 15ක් කෙරුවොත් tempat වෙනවා ආයෙ විශ්ිනවා ආයෙ tempත් වෙනවා temp ආයෙසෙනවා එතකොට යෝගාවචරයට මොකද්ද වෙනදා නොදැක්ක ගැඹුරකට යන්න පුළුවන් විශ්වාසයක් ඇති වෙනවා ඒක නිසා මුල් කොටසේදී සාමාන්‍ය විදිහට මෙනෙහි කරන්න ආචර්පසති ගිලීලා ගියාට පස්සේ අර විදිහ අන්දබන්ද ගතියක් නිජවත ගතියක් එනවනම් දැනෙනවා දැනෙනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා පොදු මෙනෙහි කිරීමකට දාලා මේ යන ක්‍රමේ හරි කියලා හිතලා භවනා ඉදිරියට යනවායි කියලා හිතලා හිත අන්ධ බන්ධ වෙන්න දෙන්නේ නැතුව හිත දෙගිඩියාවටපත් වෙන්න දෙන්නේ නැතුව පොඩි මෙනෙහි කිරීමකින් හිත ධෛර්යමත් කරන්න කියන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම පිළිබඳව එන දැනීම નિરાයාසයෙන් එන අවස්ථාවෙන් මෙන්ම ආයාසය ආයාසයෙන් එය නගා කර ගත යුතු අවස්ථාවන්ද තිබේ. ආයාසයෙන් හුස්ම පිළිබඳ සතිය ඇති කර ගැනීම සාර්ථක ව්‍යායාමක්ද යන්න පහදා දෙන්න. එමෙන්ම හුස්ම පිළිබඳ දැනීම නාසයේ ඉදිරිපිට හා පෙනහළු ආශ්‍රිත කොටසේ යම් තරමකට දියුණු කරගත් පසු ඊළඟ පියවර කොමක්ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ වශයෙන් වෙන්කර සිතින් පවත් සිහිය පවත්වා ගැනීමට මෙන්ම බාධක නොමැති තැනක නම් දෙනෙත් පියාගෙන එම ක්‍රියාවේ යෙදීමට මා පුරුදු වී ඇත. එසේ කිරීමේදී ඉක්මනින් සිත එකඟ වන බැවිනි. එසේම ශරීරයේ වෙනම වෙතම සිහිය පවත්වාගෙන යාමට ශක්තියක් මේ අවස්ථාව වන විට ලැබේ. ලැබී ඇති බැවින් ඊළඟ පියවර කුමක්ද යන්න කර්ණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට මේ අත්භාවයේදීම නිර්වාණ සුවයත්පත් වේවා. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට සමහර වෙලාවට විශ්වාසයක් ඇති වෙනවා මට දැන් දිගටම ආනපන බලන්නත් පුළුවන් ඉස්සරහට එන එකක් පෙනෙයි හිත එහෙම පණින්නේ නැහැ කියලා මේ අදිමොක්ඛයක් කරගෙන ගියකේ ගැම්ම තේරෙන්න පටන් අර ගන්නවා එතකොට යෝගාවචරයට මෙනෙහි කරත් එකයි නැතත් එකයි ආනපන යාළු වෙලා තව සමහරකට පේනවා මේක බාධා සහිතයි හිත පිටපණින්න බලනවා එලිපත් ඉන්න බලලා වගේ. එතකොට ආනාපානෙට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ නම් මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ නිසා ඒක සරල භාෂාවෙන් කියනවා නම් සැක නැතුව නිසකව යනවනම් මෙනෙහි කරත් එකයි නැතත් එකයි. සැක නම් හිත දෙකට දෙතාවර නම් මෙනෙහි කිරීම විතරයි අපිට තියෙන එකම කෙවිත ලොකු සර්ගාව තියෙන වේවැල වගේ ඒකට අහුම්කම් දෙනවා. ඒ නිසා කැමැති විදිහට පාවිච්චි කරන්න මෙනෙහි කිරීමේ යන්ත්‍රය. සක්මන් කරනකොටත් ඇස් දෙක වහගෙන යනකොට සමාධිය වැඩි වුණාට සක්මන අපි පාවිච්චි කරන සමාධිය සඳහා නෙවෙයි වීර්ය සඳහායි ඒ නිසා ඒ ඇස් දෙක වහගෙන සක්මන් කරනවා කියන එක දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි මේ එතකොට හිත කියනවා ඇස් දෙක වහගනින් කියලා නමුත් වහන්න නැති වෙන්නයි ලිඛිතව උපදෙස් දෙන්නේ නැත්නම් වාචික උපදෙස් දෙන්නේ නමුත් අපි මේ කරන කෙනාට ආනිසංශයක් දැනෙනවනම් හොඳට හිතේ පවත් ගන්න පුළුවන් කියලා එහෙම ටිකක් කෙරුවත් කමක් නැහැ. ඊට පස්සේ බලන්න ඇස් දෙක ඇරලත් ඒ ගොනුවම එහෙමත් රූපපෙනෙදී පයමුත් සක්මන් කරද්දී ඒ ගොනුවම ගන්න හදන එක තමයි දෙවෙනි පියවර. ඒ නිසා ඇස් දෙක ඇරලා කරන්න කියලා මම ඍජුව කියන්නේ කරලා හුරු කරගෙන තියෙනවනේ ඒක වානිසංසිනුනම් කරන්න. මට්ටමකට ආවට පස්සේ ආය ඇස් දෙක ඇරලත් අරහා සමාන සතියක් වඩන්න උත්සාහ කරන්න. එතකොට සතියේ ලකෝ විවිධාංගීකරණයක් සිද්ධ වෙනවා. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ වෙනුවට බුද්ධෝ බුද්ධෝ යයි ආවර්ජනය කිරීම කළ හැකිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ත්වන් සර්ණයි. සියර වම දකුණ වශයෙන් මෙනෙහි කළ බැලුවද මෙනෙහිකට පස්සේ මොකද උනේ කියලා විස්තර තියෙනවනම් මට දෙවෙනි පැත්ත ගන්න පුළුවන්. ඉතින් මේ එකක් කියලා දෙන්න හදද්දී තව එකකට යොමු කරවන්න එක්වරක ආධිනව දකින්න eBay. නැත්නම් මොකද උනේ කියන්න eBay. එහෙම නැත්නම් ඇයි මගෙන් මේ අල්ලපු ගෙදර කටේ බඩු ගන්නද කියලා මගෙන් අහන්න. හරිනේ එක කඩේක බඩු විකුණන තේදී මම ඉඳලා මොකද කියන්නේ අර අල්ලපු කඩේ බඩු හොඳ නැති කියලා මම අහන්නේ මොකටද? එක්ක කියන්න එපා මේ ගත්ත බඩු හොඳ නැහැ. එhmeනම් මම බඩු මාරු කරලා දෙනවා. ඒ නිසා ඒ වෙන ක්‍රමයක් කරන්න මේකෙක ඇහිලා නැති වෙන්න ඕනේ නැත්නම් කරලා ඒක වරදින්න ඕනේ එහෙම නැත්නම් මේකට හිතේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕනේ අන්න ඒ ටික නැතුව මේ 40ක් අපි යන ගමනේ එක එකන එක එක දවසේ අරමුණු මාරු කරන්නයි මෙනෙහි කරන්න හැටි මාරු කරන්න ගත්තොත් දවසින් දවස දවසින් දවස අවුල් වෙනවා. ඒක අපි දවසින් දවස යන්නේ මූලික උපදේශ වලටමයි. ඒ මූලික උපදේශ බැරි නම් අපි යාට පිළියමක් කරනවා මිස ඒක තියේදී තව එකක් දෙන්න හදනවා කියලා කියන්නේ අපි අර කටින් ගත්ත කිවිසුමන නිග්‍රහ කෙරෙilla. ඒ නිසා යමන්ට දැන් අපහසුකමක් ඇවිල්ලා තියෙනවා නම් මතක් කරන්න නැත්තම් කරුණා කරලා මූලික උපදේශ අනුව යන්න. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්මට සිත යොමු කර එය මෙනෙහි කරන්නත් ඇවිදින භාවනාවේදී කකුල ඔසවා තබන විට දකුණු වමයයි මෙනෙහි කරන්නත් ඔබ වහන්සේගේ උපදෙස් දෙන්නේ මෙනෙහි කිරීම හිත වර්තමානයේ වරහන් තුළ මේ මොහොතේ තබා ගන්න උපකාර වන නිසා බව මට වැටහි. එසේනම් මෙනෙහි කිරීමට පාවිච්චි කරන වචන එකම විය යුතු නැහැ නේද? උදාහරණයක් විදිහට ඇවිදින භාවනාවේදී කකුල ඔසවන විට ඔසවන බවත් මෙව තබන විට තබන බවත් මෙනෙහි කළාට වරදක් නැහැ නේද? කරුණාවෙන් පහදා දෙන්න. අප ගැන මහත් අනුකම්පාවෙන් ධර්මයේ කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ මෙනෙහි කිරීමේ ක්‍රමය හැම එකෙම සවිස්තරාත්මකයි. මේ මේ ඒකේ යන්ත්‍රය දන්නේ නැතුව කතා කරන්නේ යම් කිසි කෙනෙක් සක්මන ගැන කතා කරනවා නම් මම දක්න වශයෙන් මෙනෙහි කරලා ඒක වැටහින දේ දැක්කට පස්සේ තමයි ගුරුවරයා කියලා දෙන්නේ ඊගාට කරන්නේ මොකද්ද කියලා. එහෙම නැතුව මේක කරන්න ඊගාට මේක කරන්න ඊගාට මේක කරන්න කියලා එහෙම ලියවිච්ච පොත් නැහැ. ඒ නිසා ඉස්තලාම දීලා තියෙන මම දක්න වශයෙන් මෙනෙහි කරලා මොකද්ද වැටුනේ කිව්වොත් ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවනම් සමහර විටක වම කියන විනෝඩ ඔසවනවා තබනවා කියන්නේ ඉඩ තියෙනවා. ඒක මේ පොදුවේ දෙන එකක් නෙවෙයි. ඒක නිසා මේ හැම එකේම කොතනකින් හරි බැහැගෙන පටන් අරගෙන ඉතින්ද එතන ඉඳලා දිගට කරගෙන යෑමක් තියෙනවා. ඉතින් උපදේශ හැමතැනම අතරින් මෙතනින් කැලි අවුලගත්තට පස්සේ විශේෂයෙන්ම 40ක් 50ක් එක වැඩ කරගෙන යනකොට හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද තව හරියට තේරුම් ගත්ත එකනට පැටලෙන්න පුළුවන් මම නැවත නැවත ඇද ඇද ගහන්න කියන. ඒක නිසා ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරනවා නම් ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරා. සක්මන කරනවා නම් වම දකුණ වශයෙන් මෙනෙහි කරලා තොරතුරු සුද්ධ කරගෙන කමඨාන් සුද්ධ කරගත්තට පස්සේ මෙනෙහි කළ යුතු ආකාරය වෙනස් කරන්න ඕන ඇත්ත. ඒකේ උපදේශ ලැබෙයි. ඒ ඔක්කොම මූලධර්ම ගන්න තනක් නෙවෙයි මේක. උගන්නව නරක නෑ. නමුත් ඒක නෙවෙයි අපේ પરමාර්ථය. ඒ නිසා Taman දැනට කරන දේ කරලා වැටහෙන ආකාරය අනුව තමයි ඊගාව මේ උපදේශ පන්ති ලැබෙන්නේ. Taman බෙහෙත් ටික බීලා ගුණාගුණ කිව්වට පස්සේ තමයි වේදා ඊගාව බෙහෙත් පන්ති ලියන්නේ. එමෙ බෙහෙත් ලියව පොත් නැහැ. ගුණාගුණ අනුව තමයි ඒක මංචාලි කලන් 12 හැදෙන විදිහට දේවල් දාන්නේ ඒ ගුණාගුණ අනුව. ගුණාගුණ නැතුව මේක බීලා ඊකට මේක බොන්න ඊකට මේක බොන්න කියන කතාවක් සිංහල වේදකෙමි නෑ. ඒ වගේ තමයි මේ උපදේශ උනත් ගුණයක් ඇතුව තියෙන්නේ. ඒ අවශ්‍ය තැනට අවශ්‍ය උපදේශ ලැබෙන්න ඒ කෙනාගේ ගුණාගුණ දැනගන්න ඕනේ. අත්දැකීම් ටික කියවෙන්න ඕනේ. පොදුවේ තියෙන ඒකේ අහේක හිගයක්. නමුත් ඊට වැඩිය හොඳක් පේන්න තියෙනවා බලාගෙන ඉන්නකොට ඒ නිසා තමන්ගේ තොරතුරුක මෙහෙට දෙන ඒ අනුව උපදේශ බලාපොරොත්තු වෙලා නොලැබුණා නම් චෝදනා කරට කමන්නේ නමුත් භාවනා නොකර මට්ට කුණ්ඩලී තමන්ගේ දරුවගේ බෙහෙත බෙහෙතවුවා වගේ ඔක්කොම තොරතුරු ටික එකවර තියාගෙන එහෙම එකක් බෑ විශේෂයෙන්ම වගේ නේවාසික භාවනා කරනකොට අත්දැකීමත් එක්කම තමයි තොරතුරු අලුත් වෙන්නේ නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී විනාඩි 15ක් පමණ වේලා හුස්ම දිහා බලා සිටන විට වර්ණවත් ආලෝක දිස්වේ. මේ දිහා සතිමත් බලා සිටන විට මගේ ශරීරයේ තදගතියක් හිසේ පටන් ශරීරය පුරා විසිරියයි. මේ අවස්ථාවේදී පිටතින් ඇසෙන ශබ්ද ගැන අවධානයක් ඇති නොවේ. මේ අයුරින් හුස්ම දිහා බලා විනාඩි 45ක් පමණ සිටිය හැක. මින් ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. විශේෂ සටහනක් ලියලා තිනවා මම අවුරුදු 81ක් වේ. ඇවිදීමට ඇති අපහසු තත්ත්වය නිසා විනාඩි 15කට වඩා සක්මන් භාවනාවේ යෙදිය නොහැක. වහන්සේට අමා මහ නිවන් සුව පතමි. සක්මන් භාවනාව අවුරුදු විනාඩි 15ක් හරි කරන එක වයසට හොඳම බේතක්. ඒ නිසා ඒක හොඳට සක්මන් කෙරුවොත් දවස් දෙක තුනක් ඇතුළත තේරෙයි මේට වැඩිය ටිකක් සක්මන් කරන්න පුළුවන් ගතියක් සෞඛ්‍ය සම්පන්න ගතියක් අනිවාර්යයෙන්ම එනවා. පරියන්කේදී Tamanට කරදරයක් නැතුව ආනාපාන පේනකොට මෙහෙමයි වර්ණාලෝකයේ තියෙනකොට ආනපානෙ පේන්නේ මෙහෙමයි. හිචේ බරගතිය තියෙනකොට මෙහෙමයි ආදි වශයෙන් භාවනා කරගෙන යනකොට එක එක එක එක සාධක හෝ බාධක කරුණු ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන වෙලාවේ ඒක ගැන වැඩි අවධානය කරන්නේ නැතුව දියටින් ඉදර ගෙනින මිනිසෙක් වගේ එහෙම නැත්නම් මේ බාධක දෙවීම් තරගයක් කරන කෙනෙක් වගේ ඒ දේ ආවත් ආනපානෙ කොහොමද කරගෙන යන්නේ කියලා බැලුවොත් ආනාපාන සතියේ විවිධාංගීකරණය ඝන බහල වීමක් වඩා වර්ධන වීමක් වෙනවා. එහෙම ගැටුමකින් තොරව ආනාපාන බැලුවොත් ආනාපානේ වෙන්නේ එක මුණතයි. ගැටුම් සහිත ආනාපානේ විවිධ මුණත් පැක ගන්න පුළුවන්. ගැටුමක් ඇති වෙනකොට ආලෝකයේ තියෙනකොට ආලෝකයට මුළු ගැන්වෙච්ච සතියක් තියෙනවා. ආලෝකයේ ප්‍රබල වෙනවා. සමහරට ආලෝකයේ මුළු ගැන්ලා ආනාපානේ ප්‍රබල වෙනවා. හීන ප්‍රනීත වශයෙන් වෙනස් වෙනවා. ආලෝකයේදී ආනපන පිටිපසට යනවා ආලෝකයේ ඉස්සරහට යනවා. තමන්ට ආලෝකයේදී ආනපන ඉස්සරහ ඉනවා ආලෝක පිටිපසට යනවා. එතකොට ඇතුළ පිටත ළඟ දුර වශයෙන් වෙනස් වෙනවා. ඒ හිසේ අමාරු ගතියක්, තද ගතියක් තියේදී ආනපනේ කුණ අප්‍රියමනාප වෙනවා. එහෙම නැත්නම් ආනපනේ ප්‍රියමනාප වෙනවා. මෙන්න මේ විදිහට පොර පිටියට ආනපනේ දාලා වෙන කෙනෙක් එක්ක රණ්ඩු කරනකොට බලාන හිටියොත් විතරක් විවිධ පැතිකඩ දකින්න පුළුවන්. ඒක නිසා මේ විදිහට ආනාපානියත් එක්ක මුළු ලෝකෙම හැප්පෙන්න ඇරලා හැප්පෙන හැප්පෙන පියවරේ කොහොමද ආනාපානය යටපත් වෙන්න දෙන්නේ නැතුව දිගට පවත්වන්න උත්සාහ කරන්න කියන එකට යෝගාවචය අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරලා සිද්ධිය වර්තා කරන්නේ ආනාපානෙ පැත්තෙන් විතරයි. මට ආලෝකයෙන් ඉස්සලා මෙහෙමයි පෙන්නේ ආලෝකය ආවට පස්සේ මෙහෙමයි. වේදනාවෙන් ඉස්සලා මෙහෙමයි පෙන්නේ වේදනාව ආවට පස්සේ මෙහෙමයි කිව්වට පස්සේ මොනම බාධාවක්වත් බාධාවක් නැහැ. බාධාව හරහා යන්න පුළුවන් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ආනාපාන ප්‍රධාන කල්යාණ මිත්‍රෙක් ගමනට හම්බෙච්ච හැරමිකයක් වගේ මොන අමලියක් මොන කරදරයක් මොන පාලනයෙන් විලහි තත්ත්වෙට ගියත් ආනාපාන හිත දාපු ගමන් ආපහු ගෙදර ගියා වගේ තේරෙනවා. ඒ නිසා මේ විදිහට දිගට කරන්ඩ ඒවා ඉදිරියට එන දේවල් බාධාවක් වෙන්නේ ආනාපානේ ඉස්මතු කර ගන්න දන්නවා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩසටහනකට පළවෙනිම සහභාගී වෙන කෙනෙක් මේ. මා සක්මන් භාවනාව කරන විට එක පළව පියවර ලෙස වම සහ දකුණු වශයෙන් මෙනෙහි කළෙමි. දෙක පියවර වශයෙන් පාය එසවීම, පැද්දීම, තැබීම වශයෙන් මෙනෙහි කළෙමි. තුන පියවර වශයෙන් පස පොළොවට ස්පර්ශ වන විට තද ගතියක් දැනුනි. ඒ ස්පර්ශය ගතට සහ මනසට දැනුනි. මීළඟට මේ භාවනාව දියුණු කර ගැනීම ගත යුතු ඊළඟ පියවර ඔබ වහන්සේ කරුණා පෙරදරිව මාහට අවබෝධ කර දෙන්න. මේ පින් බලෙන් ඔබ වහන්සේ නිර්වාණ අවබෝධය වේවා. තොරතුරු නම් මදි කියලා චෝදනා කරන්න අමාරුයි. නමුත් මේ මෙනෙහි කරන කරන වාරේ ලැබෙන තොරතුරු ඉදිරිපත් කිරීමේදී ගොනුව නැහැ. වම දකුණු වශයෙන් මෙනෙහි කරනකොට වම කොහොමද වැටෙන්නේ දකුණ කොහොමද වැටෙන්නේ. එසවීම තැබීම වශයෙන් මෙනෙහි කරනකොට එසවීම කොහොමද වැටෙන්නේ තැබීම කොහොමද වැටෙන්නේ කියලා ඒ මෙනේ කරන තාල ටික නම් කියලා තියෙනවා. නමුත් ඒ තාල වලට වැටෙහෙන්න දේවල් දෙන්නේ නැතුව අවසානයේ ඒ යම් යම් අත්දැකීමක් කියලා. ඒ නිසා අර මුල ඉඳලා එක එක මෙනේ කිරීමට ඒකේ කොටු තුනක් ගහගත්තොත් අරමුණ මෙනේ කිරීමේම වැටුනේ මේමයි. ඊගාට අරමුණ මේකයි මෙනේ කිරීමේම වැටුනේ මේමයි. මේකේ මුල් හරිය තුන්වෙනි කොට පිටල නැහැ. ඊට පස්සේ අන්තිම හරියට උනට දෙක තුනම දීලා තියෙනවා. නමුත් මට මේ මූලික තොරතුරු නැතුව විග්‍රහ කරන්න බෑ. ඒ නිසා හැම අරමුණක් කරනම රචෙන්ට ඇතුල් කරනවා නම් අරමුණේ නම කියන්නේ මිනේ කරපු හැටි කියන්නේ වැටුණ හැටි කියන්නේ. මේ දේ කරනවා නම් ඕකේ එක පැයක වැඩක් තියෙනවා. දැන් අපි දවස් දෙකක් පැය 48ක් ගත කරලා තිනවා. තාමත් එකම දේ නමුත් ඒක පුංචි දෙයක් නෑ මේකයි ධර්ම ගැඹුරු කියන්නේ. ලේසි නෑ ඔය එක පැත්තට වරද්දාගත්ත දේ අපව හදනවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඒක ගැන හිත පීඩා ගන්න එපා. නැවත නැවතත් කරලා හැම දැන දැන දැක දැක සෞඛ්‍ය සම්පන්න භාවනා වඩා ගන්න ඕනේ නම් මුල් ටිකේදී මේ වෙහෙස ගන්න. ඊට පස්සේ තේමාව ලැබිච්ච ගමන් ඕන තරම දුර යන්න පුළුවන්. මේකේ කොයි දෙක හරි සෑහළු කරලා හිස්තන් සහිතව ඉදිරියට යන්න ගියොත් මේ ගොඩනැගිල්ල යට හරි තට්ටු වල බිල්ඩින් එකේ ෆවුන්ඩේෂන් හොතර දාන්න නැතුව තට්ටු ගන්න හදනවා. මුළු එකම කඩාවැටෙනවා. දෙපදමක් හදාගන්න. ඒ නිසා මේකේ තැහෙන පදනමක් හදාගෙන තියෙනවා. නමුත් අත්දැකීම් එකතු කරලා නැහැ මුල් මුල් මෙනෙහි කිරීම වලට. ඒ නිසා මේ රචනයම මම කියනවා දැන් හරි හෙට හරි නැවත සංඝ සම්පූර්ණ ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් වෙයි හොඳ රචනයක් හොඳ විචුතරතරයක් ලබා ගන්න. ගාමී ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පෙර නාසිකාග්‍රය ආශ්‍රිත රඳවා කළත් වහන්සේගේ උපදෙස් පරිදි දැන් එය නොකරයි. එහෙත් මේ මෙතන ශරීරය පිහිටන පිහිටීම ගැන සිතමින් මනස සකස් කිරීමේදී ස්පර්ශයක් වරණ ඇතුළේ මොහොනේ ප්‍රකට නොවේ. ආයාසයෙන් නොසිතන නිසා දැනට ආම වශයෙන් ප්‍රකට වන්නේ උදරයේ පිම්බීම හැකිලීමයි. මා පළමුව ඉස්සර කළේ නාසිකාග්‍රයේ හුස්ම ස්පර්ශ කිරීම මෙනෙහි කිරීම නිසා එය නැවත નિરાයසෙන් කළ යුතුයද සුදුසු අවවාදයක් දෙන්න ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා මොකද්ද කියන්න හදන්නේ කියලා ගුණයක් නැහැ මේ අහන කාරණාව මම හිතනවා මේ පටලවාගෙන තියෙන්නේ මේකයි කියලා මම කියනවා ඉඳගෙන ඉන්න බව වැටහෙනවා නම් ආනපන වැටුමත් එකයි නැතත් එකයි ඉතින් මේ කරලා තියෙන්නේ මේ කියන කාරණාව පටලවල ආනපන මෙනේ කිරීම පැත්තක දාන්න ඊට පස්සේ දැන් කියනවා එනකොට පිම්බි මැකිලෙ මෙනේ කරලා වගේ කියලා මේ ලියලා තියෙන වචන වලින් මට ඒකයි තේරෙන්නේ ඒ නිසා මේ කියන්න ඕනේ කාරණාව ලිපියේ ලියවිලා නැහැ එනිසා ඉදිරිපත් කරන්න කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න. එතකොට නම් විසඳන්න පුළුවන් මේකේ. නැත්නම් මේ වාක්‍ය දෙකෙන් sannivedana වෙන්නේ නැහැ. පළවෙනි වාක්‍යෙම පටලවා දීලා. ඒ නිසා කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් ලිඛිතව ආයෙත් දාන්න ලියලා දාන්න. එරුවන් සර්ණයි ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ පරයන්කේදී මම මෙහි හිඳිමි යයි මෙනෙහි කර ශරීරයේ දෙස බලා සිටීමේ හුස්ම රැල්ලට සිත යොමු විය. ඒ දෙස බලා සිටීමේ නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදින තැන අරමුණි විය. ආශ්වාසයේදී සිසිල් සුලන් රැල්ලක් ශරීරයට නාසය තුලින් දීර්ඝ ලෙස ඇතුල් වන බවත් ප්‍රශ්වාසයේදී උණුසුම් සුලන් රැල්ලක් වේගවත්ව පිට වී යන බවත් අත්දැක්කෙමි. මේ දෙස ටික වේලාවක් බලා සිටියේදී කය අමතක වී හුස්ම කෙරෙහිම සිත පිහිටියේය. එම හුස්ම වරක දීර්ඝවත් පසුව කෙටි ලෙසත් දැනෙන්නට විය. පසුව සියුම් වී නොදැනී යන ස්වභාවයක් දැනුනි. සිත ඊට ප්‍රීතිමත් ස්වභාවයකට පත්විය. තවත් ටික වේලාවකින් සෝදායි බවක් අත්දැක්කෙමි. අරමුණ කිසිවක්ම දන්නේ නැත. සෝදායි නිින්දක් මෙන් දැනුනි. මේ අයුරින් මිනිත්තු 15ක් 20ක් වන සිටි විට එක්වරම හිස පහතට වැටි ඇති බවක් දැනී ගිය. නමුත් නිදිමත ගතියක් ඇස් ඇරිය විට නොදැනුනි. නැවතත් හුස්මේ සිහිය පිටුවා පෙර පරිදිම පියවරේ පියවර පියවරෙන් පියවර පැමිණීමේ. ඊට ඉක්මනින් චිත්ත ඒකාග්‍රතාව කරා ළඟා වුනේමි. නමුත් මේ අවස්ථාවේදීද නින්දකියා වැනි අවස්ථාව දැක්කෙමි. මේ අවස්ථාව මගහරවා ඉදිරියට යන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි. සක්මන් භාවනාවේදී දකුණ වම ලෙස ආරම්භ කරමි. වැලිමලුවේදී පාදයේ වැලිකට හා ගැටීම නිරීක්ෂණය කළෙමි. ඇතිවන ශබ්දය නිරීක්ෂණය කළෙමි. විලබසට ඇඟිලි දක්වා පාදයේ ගැටීම මුල මැද අග නිරීක්ෂණය කෙලිමි. විලබට තද බවත් දැනුනි. ඇඟිලි වලට ඒ තද බව නොදැනුනි. මේ අයුරින් දෙකටම මෙනෙහි සක්මනේ යෙදුනි යෙදුනි. පාදයේ ඉහළ ඔකුල් ප්‍රදේශයෙන් වේදනාවක් මතුවී කොඳුවට පෙර දිගේ ඉහළට ගමන් කරන බවක් දැනුනි. සක්මන මදකට නවතා වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. මදක් අඩුවී ගියේය. නැවත සක්මනේ යෙදුමෙමි. පැයකට පමණ පසු නැවත පාරයන්කට ගියෙමි. මාගේ අද දිනේ භාවනා අත්දැකීම් මෙසේ සටහන් කරමි. ගරු ස්වාමින් වහන්සේ කලයුතු වෙනස්කම් ඇතොත් පහදා දෙන මැනවි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා. මේක පිළිබඳව මුල් ටිකට අහුම්කන් දෙනකොට කියන තියෙන්නේ අරමුණේ වගේ තැම්පත් වෙලා නිදිමත වැටෙනවා නැත්නම් නොදැනියන ගතියක් තියෙනවා නම් ඒ පරියන්කෙදි මේකෙම දී වෙලා තියෙනවා දෙසරක් විතර වෙලා තියෙනවායි කියලා ඒ සඳහා ලෑස්ති වෙලා යන්න මගේ දැන් මේ හිත යන්න හදන්නේ නින්දට වැටෙන්නයි හැංගී ගන්නයි දීන භාවයටපත් වෙන්නයි කියලා දැනුවත් වෙලා ගියොත් ওই කටයුත්ත ලොකු වෙනසක් ඇති වෙනවා අවදියෙන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ නිසා මේක පළවෙනි හැරේ වෙනකොට කරන්න දෙයක් ඇත්තේ නෑ දෙවෙනි හැරේ තුන්වෙනි හැරේ වෙනවනම් දැන් මේ යන්න හදන්නේ මේ වගේ තැනකට කියලා ලෑස්ති මනස අවදි මනස තමයි එකම උත්තරේ ඒ නිසා අනිත් දවසේ යනකොට ඒකට ලෑස්තියෙන් යන්නේ එතකොට මේක මගහරවන්නම නම් බෑ. නමුත් ඊට වැඩිය කලෙදී මේ වැඩේ වෙන්න ඉඩ තියෙනවා. සක්මන පිළිබඳව එච්චර කියන දෙයක් නෑ. විදිහට දිගටම කරගෙන යන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පළමුව වම දකුණ වශයෙන්ද දෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද මනස ඒකාග්‍ර වූ යන වචනක් ගැපෙන්නේ වරණ සිතින් නොකියවා සහ ආයාසය ආයාමයේ වශයෙන් ආයාමයේ සිටි මෙනෙහි කිරීමෙන් හා සිතින් බලා හිඳ පාද තබන යටිපතුලේ ඇතිවන තදවීම විවිධාකාර ලෙස පොළව පතුල ස්පර්ශ වීම දැනගනිමින් එය කිරීමෙන් භාවනාව හරියාකාරව කළ හැකියි ඉහත කීපාදයේ කරන විට සිත සක්මනේ ක්‍රියාකාරීත්වය වේගෙන් පාදයෙන් පාදයේ ක්‍රියාවලියත් ස්පර්ශයෙන් වේගෙන් නිරීක්ෂණය කරන දැනෙන නිසා මනස ඒකාග්‍ර වීම බොහෝ දුරට සාර්ථක වේ. මේ ක්‍රමය නිවැරදිද? වහන්සේට නිවන්සෝ ලැබේවා. දිගටම කරන්ඩ කරගෙන යනකොට අඩුපාඩු තියෙනවා නම් පෙනෙයි. මෙනෙහි කරන මෙනෙහි කරන වාරේ හැම මෙනෙහි කිරීමක් දක්වාම හැම එකක් පාසාම මුක්කක් හරි අත්දැකීමක් මොනවා හරි අත්විඳීමක් මොනවා හරි වැටහෙන දෙයක් අහුලා ගන්න බැලුවේ නැත්තම් නිකන් ගිරව මෙනෙහි කරා වගේ වෙන්න පුළුවන්. එතකොට මේක තවත් රසවත් කරන්න පුළුවන්. නැති වුණත් මේ විදිහට ටිකට කරගෙන යනකොට ගොඩක් මඟ ඇරිලයි සැක සංකා. ගරු ස්වාමින් වහන්සේ එක පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මුලින්ම සිතේ වැඩිමක් දැනෙන්නේ. නාස්පුඩු වලින් ආශ්වාස ප්‍රශ්වාසය නොදැනුණත් වේගය අඩුව පැවතෙන බව දැනුනි. පසුව ඇඟපුරා සතුනන මෙන් පසුව තොටිල්ලක එහාම යන වේගය බඳු විය. වරණතුරු සෑල්ලුව මෙනි. උඩ පාවී යන බවක් මෙන් ශරීරයේ උණුසුම වැඩි බව, ඇස් දෙක යටට ගිලෙන බව, මෙසේ වන්නේ භාවනාවේ වැඩිමක්ද එසේනම් තව ඉදිරියට දියුණු කර ගැනීම උදෙසා කරුණු පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවා අවබෝධ වේවා. මේ පැතිකඩ මොනවා මාරුණත් වේදිකාවේ තිරසරසිලි මොනවා මාරුණත් ඒ හරහා ආනාපානට යන්න පුළුවන් ඉඩ නැත්නම් ආනාපානෙ දකින්න පුළුවන්කම තියෙනවා නම් හිත දියුණු වෙනවා. කොයි වෙලාවක හෝ මොන දෙයක් නිසා ආනාපානෙන් ගිලි වුණා නම් නැත්නම් ආනාපාන නැවතී යන්න තියෙන ගතිය නැති වුණා නම් ඒක භාවනාවේ පාඩුවක්. භාවනාවේ කැඩීමක්. ඒ නිසා මේ මොන දේ මොන tira මාරු කරුවත් මොන වේදිකා මාරු කරත් ආනාපානට යන්න පුළුවන් ගතිය තියෙනවද කියලා බලන්න. ඒ තියෙන ගතියෙන්ම Tamanටම දැනගන්න පුළුවන් ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. ලිඛිත ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ එසවෙන විට සහ ඉදිරියට ගෙන යන විට සහැල්ලු බවක් පොළවේ වැදෙන විට පළමුව විලමින් ඊළඟට ඇඟිලි දක්වා තදවන බව බව පැතිරෙන අයුරු අද්දුටුවෙමි. පාදයේ පොළවෙන් එසවීමට මොහොතකට පෙර ඇඟිලි පමණක් පොළවේ ගැටෙන අවස්ථාව පාදයට තද බව උපරිමයෙන්ම දැනගෙන අවස්ථාව බවත් ඒ සමගම පාදයේ එසවෙන විට පාදයේ සැහැල්ලු බව උපරිමයෙන්ම දැනෙන අවස්ථාව බවත් පාදයේ සෙමින් එසවීම සිදු කරන විට වරණතරි පාදයේ ඔසවා බීම තැබීම ප්‍රමාද නම් අනික් පාදයේ කෙන්ඩා ප්‍රදේශයේ සුළු වේදනාවක් අද්දුටුවෙමි. සක්මන ඉක්මනට සිදු කරන විට මේ වේදනාව නොදැනේ. අද දින විනාඩි 45ක් පමණ මෙසේ සක්මන් භාවනාව කිසිදු බාධාවකින් තොරව කළෙමි. සමහර දිනවල ටික වේලාවකින් නිදිමත ගතිය ඇතිවේ. එවිට අපේ ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පස්යෙන් පස්ස සක්මනේදී යම් කිසි සාහනයක් ලැබෙමි. සක්මන් භාවනාවේ ලක්ෂණ වඩාත් උනන්දුවේ මෙනෙහි කළ නිසා නිදිමත ආවේ නැද්දයි සිතුවෙමි. අනවශ්‍ය විදියට සක්මන් භාවනාවේ ලක්ෂණ බලා ඇති සිතේ නම් අවවාදයක් පතමි. ඔබ වහන්සේද මේ ආත්භාවයෙන්ම නිවන සාක්ෂාත් වේවා. මේ වගේ සක්මනේ විස්තර ඉන්න පටන් අරගත්තා නම් පැහැදිලිවම පරියන්කත් හරියනවා. ඒ නිසා සක්මනේදී වුණත් විස්තර හොඳට දකිනකොට මේගේ අසම්බරතාවය නිදිමත එන ගතිය පාලනය කරගන්න බැරි ගතියනවා. ඉතින් එතකොට අපිට තීරුම් අරගන්න තියෙන්නේ හිත ඇඳටම ඇද ඇතුළට ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ සතිය පිහිටලා තියෙන්නේ ඒත් පරියන්කේක ඉන්නකොට වගේ වැක්කිරෙන පටන් ගන්නවා වෙන විට පටන් ගන්නවා නිදිමත එන්න පටන් අර ගන්නවා ඉතින් එතකොට ඒ බව දැනගෙන මේ සතිය අඛණ්ඩභාවයේ නිසා වෙන දෙයක් බව තීරුම් අරගන්න පුළුවන් වුණොත් උද්‍යෝගයක් පහළ පාව දෙන්න නැතුව දිගට කරන්න ඒ ලැබෙන ආනිසංසයෙන් කීල පරියන්කේට ගිහිලා තොරතුරු වැඩි වැඩියෙන් ලබා ගන්නා සුළුව පරියංක තක්මනේ ආනිසන්ත පරියංකේට තක්මනේ තතිය පරියංකිට යොදන්න ගත්තොත් එහෙම මේ දෙක අතිනත ගන්න පටන් ගන්නවා. ඒ වගේ ඒක හොඳ අකුණක් කියලා කියන්න පුළුවන්. මේ වගේ භාවනාවකදී ශක්මන පිටිබඳව උනන්දුවෙන් කටයුතු කරන එක. මුගක් අද ප්‍රශ්න තිබුණේ ශක්මන සම්බන්ධව ඒ පොදුවේ ඒක හොඳ ලකුණක් කවුරුත් වගේ ශක්මන්ට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා නමුත් අර ඉදිරිපත් කරනකොට මෙනෙහි කළ ආකාරය සහ වැටුණු ආකාරය කියන දෙකට පොදුවේ කාගෙත් අවධානය යොමු වෙනවනම් මේ අරගෙන තියෙන ගැම්ම දිගට ඉදිරියට යන්න ඉඩ තියෙනවා අපි අද වැඩසටහන පැත්තෙන් බලන විනාඩි 10ක් විතර වගේ වැඩිපුර අරගෙන තියෙනවා ඒ නිසා තවදුරටත් මම සාදර වෙන්න යන්නේ නැහැ. තව ප්‍රශ්න තියෙනවද කියලා. අපි මෙතන විනාඩි 45ක් විතර කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවකට. ඊට පස්සේ තුනට රැස් වෙනවා මෙතන සාමූහික භාවනාවකට, පරියංග භාවනාවකට ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්චි ශිරු දිනාටම තෙරුවන් සරණයි.